එහෙනම් සාදුකාරයක් දෙන්න. ශ්‍රද්ධා සම්පන්න දෙවියනි අද වෙසක් පොහෝ දා නිසා නිවිෂ්ඨාණයට වෙනදා මෙන් නෙවේ භාවනා කරන අයත් නොකරන අයත් ඒ වගේම ධර්ම ඥානයක් ඇති අයත් නැති අයත් වැනි විවිධ පුද්ගලයන් පැමිණ සිටින නිසා අද ධර්මක සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්න. බුදුරජාණන් වහන්සේට කරනු ලබන පූජා වර්ග දෙකක් තිබෙනවා. ආමිෂ පූජා සහ ප්‍රතිපත්ති පූජා කියලා මේ අය ඒ බව දන්නවා. ආමිෂ පූජා කියලා දක්වන්නේ බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරනවා, බුද්ධ පූජා පවත්වනවා. ඒ වගේ දේවල් කරනවා. ප්‍රතිපත්ති පූජා කරන එක තමයි ශ්‍රේෂ්ඨ. ඒ ප්‍රතිපත්ති පූජා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ යම් යම් ගුණධර්ම තිබුණා නම් ඒ ගුණධර්ම අපකේශිත තුලත් අපට පුළුවන් ආකාරයෙන් ඇති කර ගන්නවා නම් ඒක බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාවක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවකින් සමන්නාගත බව මේ දන්නු. අපගේ ශිත තුලත් එවැනි කරුණාවක් ඇති කර ගන්නවා නම් අපි බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවකින් පූජා කළා කියලා කියන්නට පුළුවන්. උන්වහන්සේගේ මහා මෛත්‍රී ශක්තියක් තියෙනවා. බෝධිසත්ව මූලයේදී පවා කෑලි කෑලි කපන කොටත් තරහසිතක් ගන්න නැතුව මෛත්‍රිය පැතුරු බුදුර බෝධිසත්වයන් වහන්සේගේ මෛත්‍රිය එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය ගැන කියන්නට දෙයක් නැහැ. නිසා අපිත් මෛත්‍රිය ඇති කර ගන්නවා නම් ඒක බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාවක්. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන මහා සාදි ගුණයක් උපේක්ෂා ගුණයක්. කිසි දෙයකින් කම්පිත වෙන්නේ නැතුව සැලෙන්නේ නැතුව උපේක්ෂිතව සිත පවත්වා ගන්නට පුළුවන් ශක්තියක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. අපිටත් පුළුවන්කම තිබෙනවා නම් සෑම අවස්ථාවකදීම වාගේ උපේක්ෂා සිත පවත්වාගෙන යන්නට ඒක බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාවක් වෙනවා. විශේෂයෙන්ම භාවනා කරන අය විසින් මෛත්‍රිය වැනි ගුණධර්ම අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි. මොකද සම්මා සංකප්පය කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයක් තිබෙනවා. ඒකේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපා සංකල්ප සහ අවිහිංසා සංකල්ප කියලා කොටස් තුනක් තිබෙනවා. අවිහිංසා සංකල්ප කියන්නේ කරුණා සිත් ඇති කර ගන්නා එක. අව්‍යාපාද සංකල්පනා කියන්නේ මෛත්‍රී සහගත සිතකින් යුතුව කටයුතු කරන එක. දැන් විදර්ශනා භාවනාවක් කරනවා කියලා ඒක පමණක් කරන්නේ නැතුව මේ මෛත්‍රිය කරුණා වැනි ගුණධර්මත් අනිවාර්යයෙන්ම භාවනාවක් වශයෙන් ප්‍රගුණ කළ යුතු බව මේ තේරුම් ගත යුතුයි. එම නිසා මේ මෛත්‍රිය වැනි භාවනාවන් වලටත් ප්‍රමුඛ ස්ථානයක් දිය යුතු වෙනවා. ඊට අමතරව මේ බුදුරජාණන් වහන්සේ යම් ප්‍රතිපatti මාලාවක් දේශනා කරලා තියෙනවා නම් මිලව යහපත සඳහා ඒ වගේම පරලෝ යහපත සඳහා යම් ප්‍රතිපත්ති මාලාවක් දේශනා කරලා තියෙනවා නම් ඒවා අනුගමනය කිරීමත් බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාව. එලෙසින්ම නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේ විශේෂයෙන්ම ලෝකයට පහළ වුණේ නිර්වාණ ධාතු අවබෝධ කරවා දීම සඳහා. ඉතින් උන්වහන්සේ විසින් නිවන් සුව ලබා ගැනීම සඳහා යම් ප්‍රතිපත්ති මාලාවක් දේශනා කොට වදාරලා තිබෙනවා නම් ඒ ප්‍රතිපත්ති මාලා අනුගමනය කිරීමත් බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාව. භාවනාවත් එවැනි එකක් භාවනාවත් ප්‍රතිපත්ති පූජාවක් වෙනවා. මේ නිසා මා කල්පනා කළා මේ ඇයට බුදුගුණ ගැන සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට ඒ බුදුගුණ ගැන සිහිපත් කරන විට මේ අයගේ සිත තුළ බුදුගුණ භාවනාවක් වැඩෙන. සමහර විට මේ අය අසා නැති අසා නැතිව ඇති දස තථාගත බල ඥාන පිළිබඳව. ඒ පිළිබඳ සරල දේශනාවක් ඉදිරිපත් කිරීමටයි අදහස් කරන්නේ. මේ මෙම කරුණ අන්තර්ගත වන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා ශ්‍රී හනාද සූත්‍රයේ ඒ මහා ශීනාද සූත්‍රය දේශනා කිරීමට පාදකෝ කරුණු මේ මෙතන සිටින පොඩි ළමයින්ට තේරුම් ගැනීමට හැකිවන නිසා මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන සාමාන්‍ය අපගේ ධර්ම දේශනාවල ධර්ම කතා ඉදිරිපත් කළේ නැතත් මේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට ඇති කොටසක් නිසා එම කරුණක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ලිච්ඡවි රාජ රාජකුමාරයෙක් රජවරේ රජ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා ඔහුගේ නම සුණක්පත්ත මේ සුණක්පත්ත කියන තැනැත්තාට එහා මුදුරවඬ බුදුරජාණන් වහන්සේගෙන් උපදේශ ලබාගෙන භාවනා කරලා දිබ්බ චක්කු ඥානෙ උපදවා ගන්නට පුළුවන් ශක්තිය ලැබුණා ඈත තියෙන රූප දකින්නට පුළුවන් දෙවිවරු දකින්නට පුළුවන් පියගිය හැට පේන්නේ නැති භූතයන් අමනුෂ්‍යයන් වැනි අය දකින්නට පුළුවන් මේ ඥාණයට තමයි දිබ්බ චක්කු ඥාණය කියන්නේ මේක උපදවාගත් මේ ශ්‍රණක්කත් කල්පනා කළා ඊට පස්ව මම දැන් දිබ්බ ශෝත ඥාණයත් උපදවා ගන්නට ඕන පෙර කියන්නේ ඈත තියෙන ශබ්ද පියවි කනට ඇහෙන්නට බැරි සියුම් ශබ්ද පවා අහන්නට පුළුවන් ඥාණය මේක උපදවා ගන්නට තරම් පාරමී ශක්තියක් මේ සුණක්පත්ත කියන ඒ හාමුදුරන්ට තිබුණේ නැහැ. ඒ වගේම ඒක උපදවා ගන්නට පරිබෝධ කර ධර්මයක් ගොඩාක් තිබුණා. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. ඒක නිසා ඒ සඳහා උපදෙස් ලබා දුන්නේ නැහැ. මෙම නිසා සුණක්පත්ත කියන ඒ හාමුදුරුව බුදුරජාණන් වහන්සේ කරේ අමනාප වුණා. මෙහෙම අමනාප වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ප්‍රකාශ කරනවා මම තවදුරටත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වශයෙන් ඉන්නේ ඔබ වහන්සේ අනුගමනය කරන්නේ මම ශිවරු හැරලා යනවා. එෙහිදී බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් විමසනවා සුනක්කත් මම ඔබට කීවද මගේ ළඟට ඇවිල්ලා මහාන වෙන්නය මය ළඟ මගේ අනුශාසනා පිළිපදින්නේ කියලා. නෑ මම මේ මුතුනක්කත් කියනවා නෑ එහෙම මට කීවේ නෑ. සුනක්කත් ඔබ මට කීවද මම ඔබ වහන්සේ ළඟ ඇවිල්ලා පැවිදි වෙනවය ගවය දේලා ඔබ වහන්සේගේ අවදාව අවවාද අනුශාසනා පිළිපදමින් කටයුතු කරනවාද කරනවාද කියලා. නෑ මම එහෙම කිව්වෙත් නෑ. එහෙම දෙකම කියලා නැතිකොට ඔබ මේ කියන කතාවේ තේරුමක් නැහැ මේ මට මේ කියන කතාවේ තේරුමක් නැහැ මම මේ ශූර වෙරලා යනවායි කියන කතාව. එතකොට සුණක්පත්ත ප්‍රකාශ කරනවා ඔබ වහන්සේ මට ඉද්ධිත අධිහාරය කිසිවක් දෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ සුණක්පත්තට ප්‍රකාශ කරන්නේ ඔබ මට කීවද නැත්නම් මම ඔබට කීවද මේ පිළිබඳව යම් කිසි දෙයක් මීට ප්‍රථමයෙන් මම ඔබට කිව්වද එන්න මහණ වෙන්න මම ඔබට ඉද්ධි ප්‍රාතිහාර්ය පෙන්වන්නම් කියලා. නෑ එහෙම කිව්වේ නෑ. ඔබ මට කීවද ඔබ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ළඟ මම පැවිදි වන්නේ ඔබ වහන්සේ මට මේ ඉද්ධි ප්‍රාතිහාර්ය පෙන්වයි කියලා. එහෙම කිව්වෙත් නෑ. එසේ කියලා නෑ කියවන කියලා නැති නිසා ඔබගේ මේ වරද දැන් තේරුම් ගන්නයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාට පස්සේ සුණක්කත්ත තවදුරටත් කරුණ ඉදිරිපත් කරන නිසා බුදුරජාණන් වහන්සේ විසින් ඔහුට දැක් වූ ඉද්ධි ප්‍රාතිහාරයේ කීපයක් ප්‍රකාශ කළා ඊට ප්‍රථමයෙන් උන්වහන්සේ වදාරනවා සුණක්කත්ත මේ ඉද්ධි ප්‍රාතිහාර වලින් ඇති වැඩේ කුමක්ද මම ඉද්ධි ප්‍රාතිහාරයේ පින්නුවක් නැතත් මා විසින් යම්කිසි ධර්මයක් දේශනා කළා නම් මේ නිර්වාණ ධාතුව අවබෝධ කිරීම සඳහා ඒ ධර්මය අනුව පිළිපැදීම තුළින් කෙනෙකුට නිවන අවබෝධ කරලා සසර දුක නැති කරන්නට පුළුවන්ද බැරිද? සනත්පත්ත ප්‍රකාශ කරන අපලුවනි ස්වාමීන් වහන්සේ එහෙමනම් ওই දිද්දිපාතිහාරවල තියෙන වටිනාකම අගය කුමක්ද කියලා ප්‍රකාශ කළා. උන්වහන්සේ විසින් සනත්පත්තට ඊට ප්‍රථමයෙන් පෙන්වන ලද ඉදිපාතිහාරය පිළිබඳ කරුණු අවස්ථා තුනක් පිළිබඳව කරුණු දැක්වුවා. මේ කරුණ සියල්ලම දීඝනිකායේ පාටික කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දැක්වෙන්නේ බුදුහාමුදුරුවෝ විසින්මයි දේශනා කළේ. බුදුජානන් වහන්සේ සමක්කත්යි දවසක් පින්දපාතේ වඩිනවා. ඒ පාරේ අයිනේ හිටියා කෝරක්කත්තිය කියලා නිගණ්ඩේ, නිර්වත් නිගණ්ඩේ මොහු බල්ලකුගේසේ ඒ වෘත්තයේ සමාදන් වෙලා කුක්කුරපත කියන වෘත්තයේ සමාදන් වෙලා කටයුතු කරන කෙනෙක් කකුල් හතරෙන් යනවා වගේ බල්ලෙක් අත් දෙක බිම තියලා යන්නේ. කෑම බිම දැම්මට පස්සේ බල්ලෙක් කනවා වගේ කන්නේ. ඉතින් ඒක නිසා බොහෝ මිනිස්සු කල්පනා කළා මෙයා උතුම් රහත් කෙනෙක් කියලා නොඑක් ආකාරයෙන් එයාට පොද පූජා සත්කාර එහෙම කරනවා. මේ සුණක්කත් දැක්කා මේ කොරක්කත් කියන ඒ නිගණ්ඨයා බුදුහාමුදුරුවොත් එක්ක මේ යන්නේ යන විට දැක්කා. දකින්නකොට සුණක්පත්ත කල්පනා කරනවා අර නියම රහතන් වහන්සේ නමක් නේ. බුදුහාමුදුර මොහුගේ සිට දැක්කා දැකලා අහනවා "ත්වන්නාම මොග පුරිස ශක්‍ය පුත්‍යෝති පටිජානිස්සසේ" ඔබත් මේ බුද්ධ පුත්‍රයෙක් කියනවද නැත්නම් බුද්ධ ශාවකයෙක් කියලා කියනවද බුදුහාමුදුරන්ගෙන් අහන ඇයි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මට එහෙම කිව්වේ? අර සුණක් මේ කෝරක්කත්තේ කියන නිගණ්ඨයා දැකලා ඔබ හිතුවා නේද මෙයා මා උතුම් රහත් වූ කෙනෙක් කියලා. එතකොට මෙයා අහනවා සුණක්කත්ත කියනවා කින් පන බන්තේ භගවා අරහතස්ස මච්චරියාති මොකද බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ රහත් වෙච්චය කෙරෙහි මසුරුකමක් එහෙම තියෙනවා දක්වනවා බලන්න බුදු කෙනෙකුට උනත් කතා කරන විලාසය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මගේ එහෙම මසුරුකමක් නැහැ මිනිස්සුયો. මේ පුද්ගලයා ඔබ උතුම් රහතන් වහන්සේ කෙනෙක් කියන පුද්ගලයා තව දවස් 7ක් ඇතුළතදී ආහාර දිරවන්නට බැරුව මැරෙනවා. මැරුණාට පස්සේ තීරත් සම්බකනම් වූ සුසාන භූමියේ ගිහිලා දානවා. ඔහු මේ භූතයන්ගේ පහළම තත්වයක කාලකන්‍ය අසරනිකායේ උපදිනවා. උඹට කැමති නම් මැරිලා දවස් හතක් ගියාට පස්සේ ඔහුගේ ඔළුවට තට්ටු කරලා අහපන් කොහෙද ඉපදුනේ කියලා. එතකොට එයා කියයි අපි මෙතන ඉපදුනායි කියලා. සුණක්කත දුවගෙන ගිහිල්ලා කෝරක්කත්ය ගාවට මේ කතාව පුවත සැලකලා. බුදුහාමුදුරුවෝ කියපුවා සමහර ඊට වෙනවා ඒක නිසා ඔබ කෑමෙන් බීමෙන් එහෙම ප්‍රවේශම් වන්න. බුදුහාමුදුරුව බොරු කරන්නට ඕන. එහෙම කියුවාට පස්සේ කෝරක් සත්‍යයත් ඒම නිගණ්ඨෝ නිරන්තරයෙන් බුදුහාමුදුරේක විරුද්ධයි. එම නිසා කෑම බීමෙන් පුළුවන් තරම් ප්‍රවේශම් වුණා. බොහෝ විට කන්නේ නැතුවක් හිටියා. හත්වෙනි දවසේ එනකොට ඔහුගේ දායකෝ රසමුසු සහිත සුවඳ සහිත කෑම ගෙනල්ලා බල්ලෙකුට දානවා වගේ ගොඩ ගෑවා. තුනක් ඒ කෝරක් කස්සේ කල්පනා කළා බුදුහාමුදුරුවෝ හත්වෙනි දවසේ මම මැරෙනවා කිව්වා අද මැරුණත් කන්න නැතුව මැරෙන එකෙන් වැඩක් නැහැ කාලා මැරුණත් ඒක හොඳයි කියලා අර කෑම කාලා ඒව දිරව ගන්නට බැරුව එදාම මැරුණා. මේ මලමිනිය අර තීරන්තම්බක තියෙන සුසාන භූමියට දාන්න නැතුව වෙන තැනකට ගෙනියන්නට ඕනේ කියලා සුනක්කත් රජකුමාරයෙක් නිසා රජවරුන්ගේ පිහිටත් ආධාරයත් උපකාරයක් ලබගෙන කටයුතු කළා. නමුත් එතනින් අඩියක්වත් මේ මලමිනිය සොලවන්නට බැරි වුණා. එතන තියෙනකොටම මලමිණිය හරියට විශාල ගල් පර්වතයක් පොළොව මත තැබුවාසේ සොලවන්නට අධ්‍යක් කඹ දාලා ඇද්ද ඇද්දත් කඹ කැඩෙනවා මලමිණිය හෙල්ලෙන්නේ නැහැ එතනම දාලා යන්නට සිදු වුණා දවස් 7කට පස්සේ මේ කො මේ සුණක්කත් ගිහිල්ලා ඔළුවට තට්ටු කරලා ඇහුවා ඔබ කොහෙද ඉපදුනේ කොරක්කත් කියලා. මම කාලකන් යසවනිකායේ ඉපදුනායි කියලා මලමිණියට ඒ අසුරයා ආවේශ වෙලා කතා කළා. බුදුහාමුදුරුවන්ගෙන් දර්ශනක්පත් ඊට පස්සේ ආවා. මොකද දර්ශනක්පත් මං කියපේව හරි ගියාද නැද්ද? හරි ගියා ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුහාමුදුරුවෝ දර්ශනක්පත් ප්‍රකාශන මෙහිදී උඹට මම ඉද්ධිපාතිහාරයක් දෙන්නේ නැද්ද? ඔබේ සිත දැක්කා. දවස් හතෙන් මැරෙනවා කියුවා. කීරත් සම්බග ස්ථානයේ මලමිනිය දානවා කිව්වා. කාලකන්‍ය අසවනිකායේ උපදිනවා කිව්වා. දවස් 7කදී ඔබට කතා කරලා ඒක එතන උපදුනාය කියලා කියනවා කිව්වා. මේ සියල්ලම සිදු වුණා නම් මම ඔබට ඉද්ධි ප්‍රාතිහාරයක් නෙවෙයි දෙපෙන්නේ. ඉතින් සුණක්කත්තට ඒකට ඌ කියන්නට සිදු වුණා. තවත් අවස්ථාවකදී මේ සුණක්කත්ත ගියා වෙනත් කලාර මට්ටක කියලා නිගණ්ඨයෙක් ගාවට. එයා මා පුදුම මේ පිළිවෙත් හතක් අනුගමනය කරපු කෙනෙක්. ජීවිතේටම ඇඳුමක් අඳින්නේ නැතේ ජීවිතේටම බත් දෙලවලු ආදී කන්නටය මුළු ජීවිතේටම මසෙයි සුරාවයි බීලා ඒව කාලා තමයි ජීවත් වන්නේ කිසිම අවස්ථාවක භ්‍රමචාරී වෙනවා වෙන ඒක කඩන්නේ නැතේ ස්ථාන කීපයක් වෙන්නලා මේ ස්ථාන වලින් ඉක්මවා යන්නේ නැතේ මේ සුණක්කත් මේ පුජ්‍යලයා ගාවට ගියා ගිහිල්ලා ඉවර ප්‍රශ්නයක් ඇහුවා. මොහොත උත්තර දෙන්නට බැරි නිසා හිත නොසතුටට අමනාපයට පත් කරගත්තා ඒ කලාර මට්ටුක කියන ආජීවකයා. මේදී මේ සුණක්පත්ත කල්පනා කර අනේ රහතන් වහන්සේ කෙනෙකුගේ හිත කැඩුවානේ මම මට විශාල පාපයක් නිසිදුවනේ කියලා සමාව අරගෙන බුදුහාමුදුරුවෝගාවට ආවා. බුදුහාමුදුරුවෝ අහනවා ඔබත් බුද්ධ ශ්‍රාවකයෙක් කියලා කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඇයි ඔබ ගියා නේද අර අර කලාර මට්ටුක ගාවට ගිහිල්ලා මෙහෙම හිතුවා නේද? ඊට පස්සෙත් මේ ගුණ තුනක් අත්දැකී ඔබ වහන්සේ මේ මේ රහතන් වහන්සේලා වෙනත් අය රහත් වෙනාට මසුරුකමක් ඊර්ෂ්‍යාවක් දක්වන ඇති නේද කියලා. එහෙම නෙවෙයි තුනක් අත් මේ කුජලයා තව ටික දවසකින් ඔය ඔක්කොම දේවල් අතහරිනවා. මොහුට මහා ලාභ සත්කාර ඒ කාලේ ගලාගෙන එනවා. මේ ලාභ සත්කාර ඔක්කොම ඔහු නැති කර ගන්නවා. ඔහු ගෑණියක් සමග ජීවත් වෙන්නට පටන් ගන්නවා ස්ථානත් ඉක්මවා යන්නේ නැති ස්ථානත් ඉක්මවා යනවා කියලා කියනවා. ඉතින් මේ ටික දවසකදී මේක සිදු වුණාට පස්සේ සනක්කත් ඇද බුදුහාමුදුරු හම්බුණාට පස්සේ බුදුහාමුදුරු හැව කොහොමද සනක්කත් මං කිව්ව දේවල් ඉතු වුණාද නැද්ද කියලා. මේ දේශනක්කත් මම ඔබට ඉද්ධි ප්‍රත්‍යහාරයක් නෙවෙයි දෙන්නේ. තවස් අවස්ථාවකදී විශාලා මානුවර හිටියා පාතික පුත්‍ර කියලා නිගණ්ඨේ මෙයා මහා ප්‍රඥෙක් කියලා ලෝකයට කෑ ගහලා කියනවා මම බුදුහාමුදුරුවෝ වගේම ප්‍රඥෙක්. බුදුහාමුදුරුවෝ වගේම ඉද්ධි ප්‍රාතිහාර්ය මටත් තියෙනවා. බුදුහාමුදුරුවෝ එක ඉද්ධියක් පෙන්වනවා නම් මම දෙකක් පෙන්වනවා. බුදුහාමුදුරුවෝ දෙකක් ඉද්ධි පෙන්වනවා නම් මම හතරක් පෙන්වනවා. උන්වහන්සේ හතරක් පෙන්වුවොත් මම අටක් පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ යන්තා කිද්දි පෙන්වනවා නම් මෙයන් අය වගේ දෙගුණයක් පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරි පෙන්වන්නට බඟදුරක් ආව නම් මම ඉදිරි මඟදුර යනවා. මේ විදිහට ප්‍රකාශ කරපු නිසා බොහෝ ලාභ සත්කාර පිරිස මොහු කරා ඒක රාශි වුණා. සුණක්කත් මේ බව බුදුහාමුදුරන්ට ගිහිල්ලා ප්‍රකාශ කළා. බුදුහාමුදුරු කිව්වා ඔය අදහස අත්හරින්න අත්හරින්නේ නැතුව ඔය පුද්ගලයාට මාව හමු වෙන්නටවත් එන්න බෑ. ඒ මාවතේ මොළුව හත් කඩකට පැනනවා කියලා. එතකොට සුණක්කත් කියනවා රක්කතේතං භගවා වාච්ඡං කට ආරක්ෂා කරගන්න බුදුරජාණන් වහන්සේ. මොකද ඍතුණක් අත්ව එහෙම කියන්නේ. මේ පුජ්‍යලයා මහා ඉද්ධි සම්පන්න කෙනෙක් වෙනත් මේ ඔය මනුෂ්‍ය වේශයක් හරි නැත්නම් තීසම් වේශයක් හේම අරගෙන ඔබ වහන්සේ ළඟට පැමිණියොත් ඔබ වහන්සේ මොකද කියන්නේ? ඍතුණක්වත් මා කියපු කිසි දෙයක් කවදාවත් වෙනස් වෙලා නැහැ. එයා මාර්ගයෙන් භාගයක් වෙනවා නම් මම මාර්ගයෙන් භාගයක් යනවා නම් එයා මාර්ගයෙන් එක් භාගයක් යනවා කියලා කියවා නේද? මම අද ශවස පින්දපාතෙන් මුළු මුළු මාර්ගයේම ගෙවලා එයාගේ ස්ථානයට යනවා. ඔබට කැමති නම් කැමැති අයට ගිහිල්ලා කියන්න. ශ්‍රහක්කත් ඊට පස්සේ රජ රජ කෙනෙක් නිසා එදින විශාලා මහනුවර ප්‍රචාරයේ යවලා මහා විශාල සෙනඟක් රජවරු සහිත මේ ස්ථානයේ රැස්වෙන බුදුහාමුදුරුවෝ පැමිණෙන බව මේ පුද්ගලයා දන්නවා. බයේ පැනලා වෙන ස්ථානයකට ගියා. ඊට රැස්වුණා මෙයාට ගිහිල්ලා කියනවා දැන් එන්න දැන් එන්න ඔබ ඔබ කිව්වනේ ඉද්ධිපාතිහාරය පෙන්නනවා පෙන්නනවායි කියලා. එන්නම් එන්නම් එන්නම් කිය කිය එහෙම්ම ඇලුනා වගේ සිටිනවා. ඒකෙන් බොහෝ උත්සාහ කළා හරි කියන ඊට පස්සේ මොකට සමච්චල් කරලා අපිට ගෙන්න ගන්නට පුළුවන් කියලා මිනිස්සු ගිහිල්ලා කියන්නට පටන් ගත්තා. ඔබ මහලුකුවට සිංහේ සිංහනාද කරන අවස්ථාවේදී මම සිංහනාදර කරනවායි කියලා සිවලෙක් කියන්නාසේ. කීව නේද? බුදුහාමුදුර එකක් විද්දි පෙන්වුවොත් මම දෙකක් පෙන්වන්නම් ආදී වශයෙන්. ඉතින් කෝ ඔබ කියලා එහෙම සමච්චලයට බඳුන් කරලා කතා කරා. මේනවා මේනවා කිය කියා නැවත නැවත පොළවේ මැලිලා වගේ සිටිනවා. ඊට පස්සේ නැවත බුදුහාමුදුර ළඟට ඇවිල්ලා ඒ පිරිස කිව්වා ඌ ඒක එන්නේ නැහැ කියලා. බුදුහාමුදුර කව කබ්බදාල ඇදගෙන ආවත් මම ළඟට එන්නට බෑ. ඊට පස්සේ ආපහු බුදුහාමුදුර අර මේ පාටික පුත්‍ර ගාවට මිනිස්සු ගිහිල්ලා කියනවා ඔබ කිසිම ඉද්ධි ප්‍රාතිහාරයක් පෙන්වන්න ඕනේ නැහැ. බුදුහාමුදුරන් ගාවට ගියොත් ඇති ගියාම බුදුහාමුදුර ප්‍රලාදයි. එන්නම් එන්නම් එන්නම් කියනවා එහෙම ඇලේනවා. පොළොවේම ඇලුනා වගේ සිදුනා. එන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පිළිසර ධර්ම දේශනා කළා. ගියාට පස්සේ සුණක්කත්ගෙන් අහනවා සුණක්කත් කොහොමද? මං කියපේවා හරි ගියාද නැද්ද? ඒක වරදින්නේ නැහැ කිසිසේත් බුදුහාමුදුරෝ යම් දෙයක් කියවනනම් ඒක ඒවක්කාරයෙන් මිසෙදී වෙන. ඒ සුණක්කත් ඕව අහලත් සිවුරු හැරලා ගියා. සිවුරු හැරලා ගිහිල්ලා බුදුහාමුදුරන්ට දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. විශාලා මහ නුවර පුරාම ඇවිද ඇවිද මේ මිනිහා දෝෂ ආරෝපණය කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මයේ අනුව පිළිපැද්දහම සසල දුක නිම කරලා නිවන් යන්නට පුළුවන් වුණාට ඔය බුදුහාමුදුරෝ ගාව කිසිම ඉද්ධියක් නැහැ කිසිම අභිඥාවක් නැහැ කිසිම ප්‍රාතිහාර්යයක් නැහැ මේ තර්ක විතර්ක වලින් ওই කරුණ ඉදිරිපත් කරන්නේ. ওই විදිහට තමයි ඔය ඔය ඕක ප්‍රධාන කරගෙන තමයි ඒ තුනක් හත් දෝෂාරෝපණය කරන්නට පටන් ගත්තේ. ශරීරත් හාමුදුරුවෝ පින්දපාත යද්දී වෙත මේ කතාව ඇහුණා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කළා. අන්න එහිදී තමයි ඔය මහා ශීනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඔය කියපු කතා ඔක්කොම තියෙන්නේ පාටික සූත්‍රයේ දීඝනිකාය ඒක නිසා මේ මාටුවා මත හෝ පසුකාලී නැති වූ අදහස් නෙවෙයි බුදුහාමුදුරුව විසින්ම ප්‍රකාශ කළ ශ්‍රී මුක අදහස්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඔහොම කීවාට පස්සේ මේ මසුණක්වත් ඔබ වහන්සේට දෝෂාරෝපණය කරනවා කියලා මේ මෝඩ පුරුෂයා මට දෝෂාරෝපණය කරනවා කියලා මට ප්‍රශංසාවක් නෙවෙයි කරන්නේ. මොකද උන්වහන්සේගේ ධර්මය අනුව පිළිපැදීමෙන් කෙනෙකුට සසර දුක නිම කරලා නිවන් යන්නට පුළුවන් කියලා ඔහු කියනවනේ. ඉතින් ඔහු නින්දාවක් කරනවා කියලා මේ ප්‍රශංසාවක් කරන්නේ මෝඩකමට වෛරයෙන් ද්වේෂයෙන් මේ සිතින් යුතුව කටයුතු කරන්නේ හරියට අපායට නියම වූ පුද්ගලයෙක් වගේ කියලා උන්වහන්සේ ළඟ තියෙන විශිෂ්ට ගුණධර්මයන් සනක් මේ තුරාධිපති හාමුදුරන් ප්‍රකාශ කළා. දස තථාගත බල ඥාන චතු වේසාරජ්‍ය ඥාන ඒ වගේම චතියෝනි පරික්ඛිත ඥාන, ඒ වගේම අට්ඨ පරිසස් අකම්පන ඥාන ආදී ඒවා. මහාදී විශාල ධර්ම කරුණු රාශියක් අඩංගු සූත්‍රයක් ඒ මහා සීනාද සූත්‍රය කියන්නේ. එයින් තියෙන එක කොටසක් තමයි දස තථාගත බල කියන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන බල ඥාන 10ක් දශමානිකෝ දශකෝ පනිමානිසාරි පුත් තථාගතස්ස තථාගත බලානි යේහි බලේ ආගම්ම තථාගතෝ ආසපණ්ඨානම් පටිජානාති පරිශාසෝ සීහනාදන් නදතේ බක්මචක්කම් පවත්තේති සරියුත්නාමඳුර අමතර බුදුහාමඳුර ප්‍රකාශ කරන ආසාරි පුත් මට මේ වාගේ තථාගත දස බලනාන 10ක් තියෙනවා ඒ බලෙන් සමන්නාගත වූ මම ආශබද්ධානං පටිජානාති මේ ලෝකයේ තියෙන උස්තම ස්ථානයේ ශ්‍රේෂ්ඨම ස්ථානයේ ප්‍රතිඥා කරනවා. සීයනාදම් පවත්තටි මම මහා සීය මහා පරිසල් සීයනාදම් පවත්තනි මේ මහා පේස් මැද දේව පිරිස් මාර් පිරිස් බ්‍රහ්ම පිරිස් මනුෂ්‍ය පිරිස් ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් ආදී මහා පිරිස් මැද මහා සීයනාද පවත්තනවා ධම්මචක්කම් පවත්තේටි උත්තම වූ ධම්මචක්‍රය මා පවත්වනවා කතමානි දස මොකද්ද ඒ 10 10 10 ඉද්දේ ශාරිපුත්ත තථාගතෝ ඨානන්ත ඨාන්තෝ වට්ඨානන්ත ඨානතෝ යතා භූතං පජානාති යම් පේශාරිපුත්ත තථාගතෝ ඨානන්ත ඨානතෝ වට්ඨානන්ත ඨානතෝ යතා භූතං පජානාති ඉදම් පේශාරිපුත්ත තථාගතෝ සතථාගත බලං හොතේ යම්බලං ආගම්ම තතහගතෝ ආසපණ්ඨානම් පටිජානාති පරිස්සාසෝ සේරණා දන්නදතේ බ්‍රහ්මචක්ඛං පවත්තේති මේ පළවෙනි තථාගත බල ඥානය සාරිපුත්‍ර මට තියෙනවා තහනාඨාන ඥානය මේ දේ සිදු වෙනවා මේ ශේ සිදු වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ යමක් ප්‍රකාශ කළා නම් ඒකේ ඒ ආකාරයෙන්මයි සිදු වෙන්නේ උන්වහන්සේ තහන මේතන් විජ්ජති නේතන් තහනම් විජ්ජති කියන වචන දෙක පාවිච්චි කරලා විශාල ධර්ම කොටසක් පාවිච්චි කරන දේශනා කරලා තියෙනවා තහන මේතන් විජ්ජති එක මේ විදිහටම සිදු වෙනවාය නේතන් තහනම් විජ්ජති මේක කවදාවත් සිදු වෙන්නේ නැහැ කියලා වෙන අය කියන දේවක් වාගේ නෙමෙයි බුදුහාමුදුරුවෝ යමක් කියවනනම් ඒක ඒකාන්ත වශයෙන්ම සිදු වෙනවා මේ කරුණු කීපයක් පමණක් මේ ආයත මා ප්‍රකාශ කරන්නම් සම්මා සම්බුද්දසතේ පටිඝානකෝ මේ ධම්මා අනුබුත් අනිමි සම්බුද්ධාතේ తත්‍රවත්මන් සමනෝවා බ්‍රාහ්මනෝවා දීවෝවා මාරෝවා බ්‍රහ්මාවා කෝටිවා ලෝකස්මින් සහ ධම්මේන පටිච්ච පටිච්චෝදේශතේ දේ නිමිත්ත මේ තම් වික්‍රේන සම්මනුපස්සාමි අම්මා සම්බුද්ධයි කියලා ලෝකයට ඔබ වහන්සේ ප්‍රතිඥා කරනවා මෙන්න මේ ධර්මය ඔබ වහන්සේ අවබෝධ කරලා නැහැ කියලා කිසිම දෙවියෙකුටවත් කිසිම ග්‍රහණයෙකුටවත් කිසිම මාරයෙකුටවත් මේ ලෝකේ කිසිම සත්‍යයකටවත් උන්වහන්සේ ළඟට ඇවිල්ලා හේතු සාධාරණ සහිතව කරුණු සහිතව තියෙනමයි කියන කාරණාව කවදාවත්ම සිදු නොවන එක. මේක මහා පුදුම ඥානයක් සම්මතා ඥානයේ ප්‍රතිඥා කරලා දේශනා කරපු පාඩයක් ඔය මා ඉදිරිපත් කළේ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට කියන්නට බෑ මම සියල්ලම දන්නවා මගෙන් මං කිසිවක් මේ දේ දන්නේ නැහැ කියලා ලෝකයේ කිසිම මයි ළඟට ඇවිල්ලා කිසි කෙනෙකුට කියන්නට බෑ කියලා එවැනි දෙයක් ප්‍රකාශයක් කරන්නට සම්මා සම්බුදු කෙනෙක් හැර වෙන කිසියෙක් සමත් නැහැ අපි හිතමු එකම විෂයක් පිළිබඳ අද අද කාලේ තියෙන එකම විෂයක් ගැන පරතරයටම ගිය කෙනෙකුට උනත් මම මේ විෂය ගැන තියෙන දේවල් ඔක්කොම දන්නවායි කියලා ඔහුටවත් කියන්නට බෑ. ලෝකේ පවත්නා වූ සියලුම දේවල් ගැන කවර කතාවක්ද? අතීතයේ ඈතට ඈතට ඈතට දිවෙනවා අතීතයේ තිබු සියලුම දේවල් අනාගතයේ නිමක් නොවන ඈතට දිසිතෙන කාලයක් ඒ අනාගත කාල පරිච්ඡේදයේ සිදුවන සියලුම දේවල් වර්තමාන වශයෙන් මේ ලෝකයේ යම්තාක් සත්ත්ව කොටසයන් සිටිනා ඒ සියලුම සත්ත්ව කොටසයන් විසින් යම්කිසි දෙයක් සිදුවනන් දැක්කනම් නුවණින් පරික්ෂා කළානම් යම්කිසි විෂයක් පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තා නම් දැනුමත් තිබෙනවා මේවා පිළිබඳ යම්තාක් ලෝකයේ දත යුතු දේවල් තියෙනවා ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේට පෙනෙනවා දැర్శණය වෙනවා ඒ ඔක්කොම දන්නවා මේ ප්‍රතිඥාව මේ ලෝකයේ කිසිම කෙනෙකුට කරන්නට බැරි මහා අසම සම ප්‍රතිඥාවක් උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ගැන සිතනකොට අපට හිතා ගන්නට බැහැ මෙවැනි සර්වඥතා ඥානයක් කෙනෙකුට කොහොමද පහළවන්නේ කියලා. ඒ තරම් මේක ගැඹිරයි, ඒ තරම් මේක පුතුලයි, ඒක තරම් මේක පළලයි. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඊති ධම්මා අන්තර ඊති අන්තරායක ධම්මා උත්තා භගවතා තේ පටිච්චේතු නාලං අන්තරායාති ඔබ බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් අන්තරාය කර කියලා දේශනා කරලා තියෙනවා නම් ඒ ධර්මයේ පිළිපැදීම තුළින් මේකෙන් යහපතක් වෙනවයි කියලා දීවෝ අමාරෝ බ්‍රහ්මා කෝචිවා ලෝකස්මින් සහ ධම්මේන පටිච්චෝදසිතේ තියෙන මිත්ත මේ තම්බික්කේන සමන පස්සාමේ කිසිම දිවියෙකුටත් බ්‍රහ්මයෙකුටත් මාරයෙකුටත් කිසිම සත්‍යයකට ලෝකයේ සිටින බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කරුණ සහගතව කියන්නට බෑ ඔප්පු කරන්නට බෑ ඔබ වහන්සේ යම් අනත්තථාගත දෙයක් මේකෙන් අයහපතක් වෙනවයි කියලා යම් කිසි දෙයක් කියවනම් ඒකෙන් යහපතක් වෙනවයි කියලා ඒකෙන් සිදුවන්නේම යහපතක් යස්සතේ යත්තාය ධම්මෝ දේශිතෝ සෝතක්කරස නියාති දුක්ඛක් මට හරියට මතක නැහැ බුදුරජාණන් වහන්සේ විසින් යම් කිසි ධර්මයක් දේශනා කළා නම් මේ නිර්වාණය අවබෝධ කිරීම සඳහා ඒ නිර්වාණය අවබෝධ කිරීමට දෙන්නා වූ මාර්ගයේ පිළිපැදීමෙන් යම් කිසි කෙනෙකුට ඒ නිවන අවබෝධ කරගන්නට බැහැ කියන කතාව කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ඇවිල්ලා කියන්නට බෑ ඒක ඒකාන්තයෙන් සිදු වෙනවා මේ තහනාටහන ඥානය ගැනයි මම මේ කරුණු කීපයක් කතා කරන්නේ. මට ලොකු ආබාධයක් ආ මේ අවස්ථාවේ ඒකයි මේ වචන පැටලෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සෝවාන් වූ කෙනෙක් ගැන කියනකොට සෝතාපට්ටි පුද්ගලයෙක් ගැන කියනකොට සෝවාන් වූ පුද්ගලයෙක් කවදාවත් මව මරයි කියන කතාව කිසිදාක සිදු නොවන දෙයක්. පියා මරයි කියන කතාව කවදාවත් සිදු නොවන දෙයක්. රහතන් වහන්සේ කෙනෙක් මරයි කියන එක කවදාවත් සිදු නොවන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේසලොයි කියන එක කවදා සිදෙන ඕන දෙයක්. ඒ වගේම සංඝ බෙහෙත කරයි කියන එක කවදා සිදෙන ඕන දෙයක්. සෝවාන් වූ කෙනෙක් කවදාවත් අපායගාමී අකුසල කර්මයක් කරයි කියන එක කවදාවත්ම සිදෙන ඕන දෙයක්. සෝවාන් වූ පුද්ගලෙක් අන්‍ය ශාස්ත්‍රයේ පසුපසේ යයි කියන එක කවදාවත් සිදෙන ඕන දෙයක්. සෝවාන් වූ පුද්ගලෙක් ආත්ම හතක ඇතුළත රහත් නොවේ සිටිනවා කියන එක කවදාවත් නොසිදු වෙන දෙයක්. ඒවා නොසිදෙන දේවල් වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වුම් කළේ ඒවා කවදාවත් සිදුවන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේ දක්වන ඉත්‍ත්‍යයකට කවදාවත් සක්‍රිය වෙන්නට පුළුවන් කියන එක කවදාවත් සිදුවන්නේ මාරය වෙන්නට පුළුවන් කමක් නැහැ ඉත්‍ත්‍යයකට. මහා බ්‍රහ්මයා වෙලා උපදින්නට පුළුවන් කමක් නැහැ ඉත්‍ත්‍යයකට. චක්‍රවර්ති රජ කෙනෙක් වෙලා උපදින්නට පුළුවන් කමක් නැහැ ඉත්‍ත්‍යයකට. ඒක කවදාවත් සිදුවෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධත්වයට පස් ගන්නට බෑ කසිදාක ස්ත්‍රියෙකුට මා හිතන්නේ පසේ බුද්ධත්වයට පත් වන්නටත් බෑ කිසියෙකුට ස්ත්‍රියකට කිසිදාක ස්ත්‍රියකට මොකද පසේ බුද්ධත්වයට පත් වූ ස්ත්‍රියක් ගැන කිසිම තැනක සඳහනක් කිසිම අවස්ථාවක් අපිට දකින්නට ලැබිලා නැහැ නමුත් පුරුෂයෙකුට මේවා කරන්නට පුළුවන් ස්ත්‍රියකට කවදාවත් මේවා කරන්නට බැරි බව මේ සානාටහන්නානෙන් උන්වහන්සේට පේනවා එකම අවස්ථාවකදී බුදුවරු දෙන්නේ ලෝකයට කවදාවත් පහළවන්නට බෑ චක්‍රවර්ති රජවරු දෙදෙනෙක් කවදාවත් ලෝකෙට පහළවන්නට බෑ. ඒක කවදා අවශ්‍යද නොවන බව බුදුහාමුදුරන්ගේ තහනාටහන් ඥාණයට පේනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් රහත් වෙනවා නම් මේ අවිද්‍යාව නිරුද්ධ නොකර කවදාවත් කිසි කෙනෙකුට රහත් වන්නට බෑ. යම් කිසි කෙනෙක් සෝවාන් වෙනවා නම් සක්කාය දිට්ඨිය නිරුද්ධ නොකර කවදාවත් කිසි කෙනෙකුට සෝවාන් වෙන්නට බෑ. මේ ලෝකයේ තියෙන සංස්කාර ධර්ම අනිත්‍ය නිරෝධය විරුද්ධ වී යන නිසා මේ අනාත්මය කියන අවබෝධයක් ඇති කරගන්නේ නැතුව කිසිදාකට කිසියෙකුට මාර්ගඵලයක් ලබන්නට බෑ. මේවා සිදු වෙන්නේ මේ තණ්හාන විද්‍යති. මේ විදිහට උන්වහන්සේ ළඟ තහනාඨාන ඥානයක් තියෙනවා. ඒ තහනාඨාන ඥාණයෙන් යුතුව යම් කිසි දෙයක් ප්‍රකාශ කළා නම් ඒක ඒ ආකාරයෙන්ම සිදු වෙනවා වෙන ආකාරයකින් සිදුවන්නේ නැහැ. පුනිස්පරං සාරිපුත්ත තථාගතෝ අතීතනාගත පච්චුප්පන්නානම් කම්ම සමාදානං තානසෝ හේතසෝ විපාකං යතා භූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ අතීතනාගත පච්චුප්පන්නානම් කම්ම සමාදානං තානසෝ හේතසෝ විපාකං යතා භූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස තථාගත බලං හෝතේ යම් බලං ආගන්න තථාගතෝ ආස්මණ්ඨානම් පටිජානාති පරිසාසෝ සීහනාදන් නන්දතේ බ්‍රහ්මචක්කම් පවත්තේති මේ එතන දෙවෙනි තථාගත බල ඥානය අතීත අනාගත වර්තමාන කාලත්‍රයේම ආයතෝ කර්මඵල ගැන උන්වහන්සේ තුල පුදුම දැනීමක් පුදුම ඥානයක් පවතින්නේ. උන්වහන්සේ මේ ලෝකේ යම් තාක්ෂත්වව සිටිනම් දෙවියෝ හරි මානවයෝ හරි බ්‍රහ්මයෝ හරි මිනිස්සුවා මිනිස්සාදී ලෝකේ වන්තා සත්වව සිටිනානම් ඒ සියලුම සත්‍යයන් දැස බලලා උන්වහන්සේට දකින්නට පුළුවන්. මේ මේ සත්‍යය කරලා තියෙන්නේ මේ මේ කර්මය මේ කර්මය කරලා මේ තැන උපදලා තියෙන්නේ මේ කර්මය කලේ මේ මේ මෙපමණ කාලයකට පෙරදී මේ කර්මෙ මෙච්චර විපාක මේ පුද්ගලයා විඳලා තියෙනවා තව ඉදිරියට මෙච්චර නම් මේ පුද්ගලයාට මේ කර්මෙන්ම විපාක විඳින්නට සිදු වෙනවා එහෙම දකින්නට පුළුවන් අතීතයේ කරපු කර්ම ගැන ඒ වගේම යම්කිසි කෙනෙක් අනාගතයේ මේ මේ කර්ම කරයි කියලා ඒකාන්ත වශයෙන්ම බුදු කෙනෙකුට දකින්න පුළුවන්. අපි ගැන කල්පනා කරනවා අපිටවත් හිතන්න බෑ අනාගතේ මෙහෙම මෙහෙම දෙයක් අපි කරයි නොකරයි කියලා. වර්තමාන වශයෙන් ලෝකේ යන්තා සත්‍ය සිටිනා නම් ඒ සත්‍යව කරන සියලුම කර්ම උන්වහන්සේට දැర్శණය වෙනවා. සමහර සත්‍යෝ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුතු අකුසල කර්ම රැස් කරන ආකාරය දකිනවා. මේ පුද්ගලයා ලෝභයෙන් යුතුව, මේ පුද්ගලයා ද්වේෂයෙන් යුතුව, මේ පුද්ගලයා ලෝභ, දෝෂ, මෝහ ආදී ඒ අකුසල මූලයන්ගෙන් යුතුව මේ අකුසල කර්ම රැස් කරන අය. සමහර අය කුසල කරන විට ලෝභ, අලෝභ, දෝෂ, මෝහ යන ත්‍රි හේතුකම හේතු තුනම ඇතුව කුසල කරන අය. සමහරව මෝහය නැතුව ප්‍රඥාව නැතුව කුසල කරන අය. සමහරව ශ්‍රද්ධාවෙන්, වීරයෙන්, ප්‍රඥාවෙන් යුතුව කුසල කුසල කරන අය. සමහරු ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි ඒ ක්ලේශ ධර්ම පාදක කරන තවත් අකුසල කර්ම කරනවා අය. සමහර අකුසල කර්ම තියෙන අය කරනකොට ඉෂ්ඨයි, කාන්තයි, මනාපයි වශයෙන් පෙනුනට මතු අනාගතයේදී මතු බහවලදී අනිෂ්ඨ විපාක ගෙන දෙන කර්ම දැන් කරනකොට මිහිරි. නමුත් අනාගතයේදී අනිෂ්ඨ දුක් විපාක ලබා දෙනවා. සමහර කර්ම තියෙනවා මේ කරන විට අමිහිරි. අනාගතයේදී ඉෂ්ඨ විපාක ලබා දෙනවා. සමහර කර්ම තියනා කරනකොට මිහිරි අමිහිරි නමුත් අනාගතයේදී ඉෂ්ට වූ මිහිරි වූ විපාක ලබා දෙනවා සමහර කර්ම තියනා කරනකොට මිහිරි පසුවට අමිහිරි විපාක ලබා දෙනවා මෙවැනි කර්ම උන්වහන්සේ දකිනවා සමහර කර්ම තියනවා මේ ජීවිතයේදී ඵල දෙන දෙත්ත ධම්ම වේදිනීය කර්ම සමහර කර්ම තියෙනවා මේ ජීවිතේ නේ දෙවෙනි තව ජීවිතයේදී අනිවාර්යයෙන්ම ඵල දෙන කර්ම. මේ මේ පුද්ගලෝ අනිවාර්යයෙන්ම දෙවෙනි ජීවිතේ ඵල දෙන මේ කර්ම කරලා තියෙනවා කියලා උන්වහන්සේ දකිනවා. සමහර කර්ම තියෙනවා සංසාරේ පුරා කවදා හෝ දවසක ඵල දෙන කර්ම ඒකත් දකිනවා සමහර කර්ම තියෙනවා අහෝ සීවි යන කර්ම විපාක නැති වී යන කර්ම ඒ කර්මත් බුදුජානක වහන්සේ දකිනවා සමහර කන්න තියෙනවා ගරුක වශයෙන් සැලකිය හැකි කන්න. සමහර කන්න තියෙනවා ලෞක වශයෙන් සැලකිය හැකි කන්න. සමහර කර්ම තුළින් නැවත ඉපදීම ගෙන දෙන කර්ම මේ මේ බුද්ධලෝ කරලා තියෙනවා අය. ඒකෙන් නැවත ඉපදීමක් කර වෙන දෙයක් වෙන වෙන දෙයක් සිදු වෙන්නේ නැත්නම් ඒකත් උන්වහන්සේ දකිනවා. ගම්මම් කර්ම කිරීම තුළින් ඉපදීමක් ලබා දුන්නේ නැතත් ඒක ඉපදුනාට පස්සේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ඵල දෙන කර්ම නම් ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් මේ කර්ම ඵල දෙනවායි කියලා දකින්නේ. උන්වහන්සේ දකිනවා මේවා උපස්තම්භක වශයෙන් මේ මේ පුද්ගලයන්ට මේ කර්ම ඵල දෙනවාය. නැත්නම් උපපීඩක වශයෙන් මේ කර්ම ඵල දෙනවාය. නැත්නම් උපඝාතක වශයෙන් මේ කර්ම ඵල දෙනවාය. මේ ආදී විවිධ විවිධ දෘෂ්ටි කෝණ වලින් උන්වහන්සේට මේ කර්මයේ විපාක සත්‍යයෙන් පිළිබඳ අතීතේ අනාගත වර්තමාන වශයෙන් කාල ප්‍රේතමාතේ ශීලවම කර්මයන් පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අත්දකින්නට පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට කර්මය ගැන හිතන්නටත් බෑ. උන්වහන්සේට පුළුවන් අපි හිතමු එක මිනිස්සු 100 දෙනෙක් විතර එකතු වෙලා මනුෂ්‍ය ඝාතනයක් වැනි ප්‍රංශාල අපරාධයක් කරනවා. උන්වහන්සේට දකින්න පුළුවන් මේ මනුෂ්‍ය 100 දෙනාට මේ කර්මයේ ඵල දෙන්නේ කොහොමද කියලා. එක මිනිසෙක් අපායට යන්නට පුළුවන් තව ඒ අපායට යන පුද්ගලයන් අතරත් කෙනෙක් මහා නරක ආදියකට යන්න පුළුවන් නැත්නම් තවත් කෙනෙක් ওই කුංචි නරකයකට යන්න පුළුවන් නැත්නම් තවත් කෙනෙක් ඒ අතරතුරින් പ്രേත ලෝකවල උපදින්නට පුළුවන් අමනුෂ්‍ය ලෝකවල උපදින්නට පුළුවන් ඒකෙත් විවිධ කොටස් දෙනවා ඒ ඒ විවිධ කොටස් වල උපදින ආකාරය දකින්නට පුළුවන් සමහර කෙනෙක් මේ ත්‍රිසංගත වන්නට පුළුවන් ඒ ත්‍රිසංගත සත්‍යෝ විවිධ විවිධ ත්‍රිසංගත සත්‍යෝ ඉන්නවා මේ කර්මයේ සත්‍යයෙන් මෙයා මේ ත්‍රිසං ලෝකේ උපදිනවා මේ ත්‍රිසං ලෝකේ උපදිනවා කියලා දකින්න පුළුවන් එකම අවස්ථාවේදී කරන ලද කර්මයේදී කර්මයේ නමුත් විපාක දෙන ආකාරය විවිධ විවිධ වෙනවා මොකද ඒ ඒ පුද්ගලයාගේ සිතේ යෙදෙන චිත්තචෛතසික ධර්මයන්ගේ ස්වરૂපය මත මේක සාමාන්‍ය ලෝක සත්‍යයට හිතන්නටත් බැරි දෙයක් කම්ම විපාකෝ භික්ඛවේ න චින්තියෝ නොචින්තේයෝ කියන්නේ අචින්තේයෝ. කම්ම විපාක ගැන හිතන්න හිතලා නිම කරන්නට බෑ. නොචින්තේතබ්බෝ බල හිතන්නටත් එපා. යම් චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගීයස්ස යම් කිසි කෙනෙක්ගේ කර්ම විපාක සත්‍යයේ ස්වરૂපය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්නට උත්සාහ කරනවා නම් මුප්පන්තු භාවයටපත් වෙනවා කරදරයකට දුකකටපත් වෙනවා අපි හිතුවත් එහෙම මේ කන්නේ මේ විදිහට කර්ම ඵල දෙන්නේ කොහොමද කියලා සමහර විට අපට අවබෝධ කරගන්නටත් බැහැ අපි සමහරට කියන්නේ අනේ අපි කරලා තියෙන්නේ මොන කර්මයක්ද කියලා දන්නේ අපි දුකක් විඳිනකොට එහෙම. බුදුරජාණන් වහන්සේට එහෙම නෙවෙයි මුළු විශ්වයේ යන්තා සත්‍යව සිටිනවා නම් ඒ සත්‍යව කරන ලද කර්ම ශේෂ වී ඇති කර්ම ඉදිරියේදී විපාක දීමට ඇති කර්ම අනාගතයේදී කරනු ලබන කර්ම ඒවෙන් ලැබෙන විපාක ආදී වශයෙන් මහා දැනුමක් උන්වහන්සේ තුළ තියෙනවා මේක සම්මා සම්බුදු කෙනෙකුටම පමණක් සීමා වූ අසම සම ඥානයක් වෙනත් කෙනෙක් ඕවා දකිනවා නම් බුදුහාමුදුරුවෝ දැකපු අවබෝධයෙන් අනු මාත්‍රයක් පමණක් අවබෝධ ගන්නට පුළුවන් ශරීරොත් මහරහතන් වහන්සේ වැනි උතුම් කෙනෙකුට තුන්වෙනි ඥානයේ වශයෙන් තථාගත බල ඥානයේ වශයෙන් බුදුජානන් වහන්සේ දක්වන්නේ පුනච්ච පරංසාරිපුත්ත තථාගතෝ සම්බත්තගාමිනින් පටිපදං යතා භූතං පජානාති ධම්පේ සාරිපුත්ත තථාගතෝ සම්බත්තගාමිනින් පටිපදං යතා භූතං පජානාති ධම්පේ සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං නොති ධම්බලං ආගම්ම තථාගතෝ ආස්වණ්ඨානම් පටිජානාති පරිස්සාසෝ සීනාදන් නදතේ භක්මචක්කම් පවත්තේති සම්බත්තගාමිනී පටිපදා ඥානේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ඕනෑම තැනක ප්‍රතිවිපාක ලබා දිය හැකි ප්‍රතිපාල ප්‍රතිමා ප්‍රතිපතියක් තියෙනවා නම් ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ ප්‍රතිපදාව උන්වහන්සේ පැහැදිලිවම දකිනවා. මනුෂ්‍ය ලෝකයේ උපදින්නට යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒක උන්වහන්සේ දකිනවා. මනුෂ්‍ය ලෝකෙත් විවිධ විවිධ මට්ටම් තියෙනවා. විවිධ ආකාර මේ සත්‍ය කුල, බ්‍රාහ්මණ කුල, සත් ආදී එහෙම දේවල් තියෙනවා. පෝසත් දුප්පත් ආදී උගත් නුගත් වූමත් කැට නිරෝගී නැත්තම් ලෙඩ වෙන නැත්තම් දීර්ඝායස පිළිවිදින අවශ්‍ය කීටි ආදී විවිධ ප්‍රභේද මනුෂ්‍ය ලෝකේ තියෙනවා මේ විවිධ ප්‍රභේද ගත වීමට හේතු කරුණු බුදුරජාණන් වහන්සේ කොහොමද දකින්නේ දිව්‍ය ලෝකයේ උපදින හේතු උන්වහන්සේ දකිනවා දිව්‍ය ලෝකේ ධාතුන් මහරජකේ උපදින්න තරම් මෙහෙම හේතුයි සාවදේශ යාමතුසින් නිම්මාට තිපන්නිමිත වසවත් වෙන්නේ දේව ලෝක උපදින්නට නම් මේ මේ විදියට යුතුයි මේ ප්‍රතිපatti මාලාවන් අනුගමනය කළ යුතුයි කියලා. බක්ම ලෝක අනුව කල්පනා කළා නම් රූපාවචර බක්ම ලෝකවල උපදින්නට මේ විදියටයි කටයුතු කරන්නට ඕන. අරූපාවචර බක්ම ලෝකවල උපදින්න මේ විදියටයි කටයුතු කරන්නට ඕන කියලා දකිනවා. ඒ වගේම වට්ටගාමී සංසාරයේ දිග්ගැසි දිග්ගැසි යන මාර්ගය මේකයි කියලා දකිනවා. ලංකාර විවට්ටගාමී සංසාරේ නතර කරන මාර්ගය මේකයි කියලා දකිනවා. ඒ වගේම නිබ්බානගාමිනී පටිපදාව වෙන කිසි කෙනෙක් නොදන්නා ආකාරයෙන් උන්වහන්සේ දකිනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු 1000ක් දෙනෙක් රහත් වෙනවායි කියලා. මේ 1000ක් දෙනෙක්ම රහත් වෙනවා නම් ඒ රහතන් වහන්සේලා 1000 ගේම දැනුම් 1000ක් මට්ටම් 1000ක් සමහර විට අනුගමනය කරපු ක්‍රම 1000ක් බුදුරජාණන් වහන්සේට ඒ ඒ පුද්ගලයාට සුදුසු සුදුසු වන පරිදි ඒ නිසි මාර්ගය නිසි ප්‍රතිපදාව පෙන්වා දෙන්නට පුළුවන් වෙන කෙනෙකුට ඒක කරන්නට බෑ මෙවැනි සම්බත්ත ගාමිනී ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ ළඟ තිබෙනවා මේකත් තථාගත බල ඥානයක් පුනජ පරං සාරිපුත්ත තතහගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යතා භූතං පජානාති යම්පි සාරිපුත්ත තතහගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යතා භූතං පජානාති ධම්පේ සාරිපුත්ත තතහගත තතහගතස තතහගත බලං හොතේ යම් බලං ආගම්ම තතහගතෝ වාසපණ්ඨානම් පටිජානාති පරිශාසෝ සීයනා දන්නදතේ බ්‍රහ්මචක්කම් පවත්තේති අනේක ධාතු නානා ධාතු ලෝක පිළිබඳ දැනීම දැන් මේ ලෝක කියනකොට සංස්කාර ලෝක තියෙනවා, අවකාශ ලෝක තියෙනවා, සත්ත්ව ලෝක තියෙනවා. ප්‍රධාන වශයෙන්. මේ ලෝකවල පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙන එකයි බුදුජානක වහන්සේට ලෝක විදූ කියලා කියන්නේ. මේ ලෝකයේ අවකාශ ලෝක කියන්නේ මේ ලෝකේ හැදිලා තියෙන ආකාරය. යන්තාක් මේ ලෝකයේ සක්වලවල තියෙනවා නම් ඒ සෑම සක්වලක් පිළිබඳ පැහැදිලි අවබෝධයක් උන්වහන්සේට දකිනවා. අද අපි මේ සිටින මේ ශෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සියලුම ග්‍රහයෝ ටිකවත් තාම හොයාගන්නට බැරිලා තියෙන තව අවුරුදු ලක්ෂ කෝටි ගණනක් ඇයි ඒව හොයාගන්නකොට. එබැවින් ශෞරග්‍රහ මණ්ඩල 1000ක් එකතු වුණාට පස්සේ චූලනිකා ලෝක ධාතය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඒ චූලනිකා ලෝක ධාතු 1000ක් ගමනා මජ්ජනිකා ලෝක ධාතු කියලා උන්වහන්සේ දක්වන්නේ. මජ්ජනිකා ලෝක ධාතු 1000ක් එකතු වුණාම මහා ලෝක ධාතු කියලා උන්වහන්සේ දන්පන්නේ. මහා ලෝක ධාතු 1000ක් එකතු වුණාම මහා ශාස්ත්‍රීය ලෝක ධාතුව කියලා උන්වහන්සේ පෙන්눔 කරන්නේ. මෙවැනි මහා ශාස්ත්‍රීය ලෝක ධාතු අනන්ත ප්‍රමාණ ප්‍රමාණයක් විශ්වය පුරා පවතින මේ සියලුම ලෝකවල තියෙන සත්‍යයන් උන්වහන්සේට පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ ලෙසම දකින්නට පුළුවන්. මේක සම්මා සම්බුදු කෙනෙකුට හැර වෙන කිසිම කෙනෙකුට දකින්නට පුළුවන් දෙයක් නෙවෙයි අස්වර්ණ සම ඥානයක්. මෙයා හිතනවා බුදුරජාණන් වහන්සේට තියෙන ශ්‍රද්ධා සාධාරණ ඥාන ඒවා තමයි අසම සම ඥාන කියලා. නෑ මේවත් අසමයි නමුත් සමහරුන්ට මේවෙන් යන්තම් ටිකක් දකින්නට පුළුවන්. බුදුහාමුදුරුවෝ දැක්කේ අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය ගාණක් නම් එයින් එකක් විතර දකින්නට පුළුවන්. ඔය මහා ප්‍රඥාසාරිපුත ස්වාමීන් වහන්සේ වැනි උතුම් කෙනෙකුට. එතකොට උන්වහන්සේට මේ ලෝකේ යම් යම් සත්තාවාස තියෙනවා නව සත්තාවාස කියලා ඒව දකින්නට පුළුවන් මේ ප්‍රතිසන්දේ විඥානයේ ගිහිල්ලා පිහිටන ආකාරය දකින්න පුළුවන් පිහිටන ස්ථාන සත්ත්ව විඥානත් කියන දකින්නට පුළුවන් මේ ලෝකේ සත්‍ය විවිධාකාරයෙන් ප්‍රභේදගත කරලා නානත් කාය අනානත් සංඤේ නානත් කාය ඒකත් සංඤ්ඤා ආදී වශයෙන් ප්‍රභේදගත කරලා දකින්නට පුළුවන් ඒ වගේම මේ ලෝක සත්‍යයේ අනන්ත කොච්චර හිටියත් ඒ සියලුම ලෝක සත්‍යයන්ගේ නියම தත්ත්වයේ නියමාකාරයෙන්ම අවබෝධ කර ගන්නට පුළුවන් ශක්තිය බුදුරජාණන් වහන්සේට තිබෙනවා. අනේක ධාතු කියන්නේ විවිධාකාර ධාතු පිළිබඳ අවබෝධය. දැන් Tamange පංචස්කන්ධ ලෝකයේ ගත්තත් මෙතන ධාතු 18ක් තියෙනවා කියලා උන්වහන්සේ පැහැදිලිව දක්වනවා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, ශෝත ධාතු, ශබ්ද ධාතු, ශෝත විඥාන ධාතු ආදී වශයෙන්. නැත්නම් මෙතන පඨවි ධාතු, ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු ආදී 16ක් කියලා දකිනවා. නැත්නම් මේ සංස්කාර ලෝකය පංචස්කන්ධ ලෝකයේ මෙතන ස්කන්ධ පහක් තියෙනවා කියලා දකිනවා. ධාතු වශයෙන් දකිනකොට උන්වහන්සේ දකිනවා මේ කාම ධාතු මේ මේ රූප ධාතු මේ අරූප ධාතු කියලා ඒ ලෝකයන් දකිනවා. නැත්නම් නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු කියලා ඒ නෛෂ්ක්‍රම්‍ය අවිහිංසා වැනි කරුණු දකිනවා. නැත්නම් කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු වැනි ඒ ධාතු වශයෙන් දකිනවා. ඒ අනට ප්‍රඥා ධාතු ප්‍රඥාව ධාතුවක් වශයෙන් දකිනවා. ඊළඟට අවිද්‍යා ධාතුව අවිද්‍යාව ධාතුවක් වශයෙන් දකිනවා. සංකත ධාතුව ලෝකයේ තියෙන සංකත ධර්මයන් ධාතුව වශයෙන් දකිනවා. අසංකත ධාතුව නිර්වාණ්‍ය ධාතුවක් වශයෙන් දකිනවා. මුළු ලෝකේ යම්තා දේවල් තියෙනවා නම් සියල්ලම ධාතු කියන්නේ සත්‍ය පුද්ගලයෝ ආත්මය නෙවෙයි ආත්මයක් නෙවෙයි අනාත්මයි කියන අර්ථයෙන් මේ අර්ථයෙන් සියලුම දේවල් දැස්නේ කරන්නට බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබෙනවා. අනිත් අය මේවෙන් මුලා වෙලා සිටින්නේ. නමුත් බුදුජානන් වහන්සේට එමනේ ඒවැ නියම தත්ත්වයේ දකින්නට පුළුවන්. දැන් උදාහරණ වශයෙන් අපි කතා කළොත් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ වායු ධාතු කියලා මේ අය අහලා තියෙන කටපාඩම් තියෙන දේවල්. නමුත් අපි ඇහුවොත් එහෙනම් මේ මලේ පාට මේ විදිහට සැකසුනේ කොහොමද? මේ මලේ සුවඳ මේ විදිහට නිර්මිත වුනේ කොහොමද? මේ ගෙඩියේ රස, මේ ගෙඩියේ ඇඹුල්, මේ ගැඩේ තීත්ත මේ ආදී වශයෙන් පිහිටියේ කොහොමද කියලා කාටවත් කියන්නට බෑ. මං හිතන්නේ විද්‍යාඥයන්වටවත් තවම කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේට පමණ ඒක විශේෂවන්. මේ විදිහට මේ අනේක ධාතුන් පිළිබඳ පැහැදිලි අවබෝධයක දෙවකොත් නානා ධාතු ලෝකයන් පිළිබඳ පැහැදිලි අවබෝධයකොත් අවබෝධයකොත් උන්වහන්සේට තියෙන නිසා ඒකත් තථාගත බල ඥානයක් වශයෙන් උන්වහන්සේ දක්වන්නේ ඊළඟට දක්වනවා පුණජ බලං සාරිපුත්‍ර තථාගතෝ සත්තානං නානාදිමුත්තිකතම් පජානාති යම් පිස්සාරිපුත්‍ර තථාගතෝ සත්තානං නානාදිමුත්තිකතම් පජානාති ඉදම් පේසාරිපුත්‍ර තථාගතස්ස තථාගත බලං හොති යම් බලං ආගම්ම තථාගතෝ වාස්මණ්ඨානං පරිජානාති පරිස්සාස්සේ සීහනාදන් නන්දතේ බ්‍රහ්මචංකම් පවත්තේති මේ ලෝකේ යම් තෝක් සත්‍ය සිටිනානම් දිව්‍යෝ මාර්යෝ බ්‍රහ්මයෝ මනුෂ්‍යෝ අමනුෂ්‍යෝ තේ සංඝාදී විවිධ සත්‍යෝ මේ සියලුම සත්‍යයන්ගේ අදිමුත්තිකතං සිතේ තියෙන නැඹුරු භාවය සිත නැමිලා තියෙන්නේ කොයි පැත්තටද කියලා දකින්නට පුළුවන්. ඉදතතහගතෝ සත්තානං ආශයන් පජානාති අනුශයන් පජානාති චරිතම් පජානාති අධිමුත්තම් පජානාති බබ්බේ බබ්බේ පජානාති ආදී වශයෙන් දැක්වූ පාඩ තිබෙනවා මේ ලෝකයේ තියෙන සියලුම සත්‍යයන්ගේ අදහස් මේවයි කියලා එකවර දකින්නට පුළුවන් මෙහා සම්මාදිෂ්ඨික අදහස් ඇති පුද්ගලයෙක් මෙයා මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති පුද්ගලයෙක් මිත්‍යා දෘෂ්ටිත් බැලුවාම 62ක් දක්වලා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ මේ මේ මිත්‍යා දෘෂ්ටි අදහස් වලින් මේ පුද්ගලයා සමන්නාගත වන්නේ මේ මිත්‍යා දෘෂ්ටි අදහස් මේ පුද්ගලයාගේ සිතට කැවුනේ මේ විදිහට මේක කවදාවත් මේ පුද්ගලයාගේ සිතෙන් මෙතෙක් කල් යනකම් ගැලවෙන්නේ ගැලවෙන්නේ මේ විදිහට ගැලවෙනවා නම් මේ ආදී හැම පැත්තකින්ම ඒ ආශ්‍රය දකින්නට පුළුවන් සත්‍යයක් තියෙනවා. මේක මේ ලෝක කිසි කෙනෙකුට කරන්න පුළුවන් දකින්නට පුළුවන් දෙයක් නෙවෙයි. වෙන බුදු කෙනෙකුට පමණයි ඔබ සීමා වන්නේ. එතකොට අනුශයන් පජානාති අනුශේ ධර්ම දකිනවා රාග අනුශේ පටිඝ අනුශේ මාන අනුශේ දිට්ඨි අනුශේ විචිකිච්ඡ අනුශේ ආදී අනුශේ ධර්ම තියෙනවා දැන් අද කාලේ රහත් උනායි කියලා රැවටිලා ඉන්න මිනිස්සු හිතනවා අපිට අපිට කිසිම අනුශේ ධර්මයක් නැහැ ඔක්කොම අපි අනුශේෂය කරලායි කියලා බුදුහාමුදුරුවෝ ගාව ඒ පුද්ගලයාවත් දන්නේ ඒ පුද්ගලයා ළඟ තියෙන අනුශේ ධර්ම මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ ගාවට ගියා නම් කෙලින්ම තේරුම් ගන්නවා මේ පුද්ගලයාගේ මේ සියලුම අනුශේ ධර්මයන් තියෙනවායි කියලා අද අනාගාමී උනායි කියලා රැවටිලා සිටින පුද්ගලයෝ Taman ළඟ කාමරා ගන්නසේ පටි ගන්නසේ නැති බවව තියෙන බවවත් දන්නේ නැහැ කියලා හිතානින් බුදුරජාණන් වහන්සේ ගාවට ගියා නම් මේ පුද්ගලයාගේ කාමරා ගන්නසත් එහෙමම තියෙනවා පටි ගන්නසත් එහෙමම තියෙනවා කියලා දකිනවා මේවා ඒ පුද්ගලයාට අවබෝධ කරගන්නට බැරි එකක් බුදුහාමුදුරුවෝ අවබෝධ කරන්නේ මේක මහා ශ්‍රේෂ්ඨ ඥානයක් ඒ වගේම මේ පුද්ගලයන්ගේ මානය කුයිතරම් උද්ගත දරුණු විදිහට තියෙනවද කාමරාගේ කොයිතරම් දරුණු විදියට සිත තුළ කැවිලා තියෙනවද මේ පුද්ගලයාගේ පටිගේ කොයිතරම්නම් දරුණද මේවා නැත්තම් මොන මොන ධර්ම මේ අනුශේ ධර්ම මේ පුද්ගලයාගේ හීනද මේ අනුශේ ධර්මයන් නැති කරන්නට මේ පුද්ගලයා කළ යුත්තේ මොනකද්ද? ඒ පුද්ගලයාට සුදුසු සුදුසු විදියට උන්වහන්සේට දකින්නට පුළුවන්. චරිතම් පජානාති මේ ලෝකේ යන්තා සත්‍යව සිටිනා නම් ඒ සත්‍යංගේ චරිතය උන්වහන්සේට දකින්න මෙයා රාග චරිතය මෙයා ද්වේෂ චරිතය මෙයා මෝහ චරිතය මෙයා විතක්ක චරිතයක මෙයා විචාර චරිතයක මෙයා ප්‍රඥා චරිතයක වාගේ දැන් බුදුජානන වහන්සේ හමුවන්නට ආව දසදහස සක්වලින් දිවිවරු බ්‍රහ්මිය මහා සමය සූත්‍රයේ දේශනා කරන අවස්ථාවේදී ඇඟිල්ලක් ගහන්නට ඉඩක් නැති තරම් ගව් ගණන් දෙකට අභ්‍යවකාශයේ පිරෙන්නට දෙවිදේ දෙවිවරු බ්‍රහ්මිය පිළිලා බුදුරජාණන් වහන්සේ එක ශ්‍රේණිකදී මේ මුළු වේතනම් විශාල දිව්‍ය සමූහයාම බ්‍රහ්ම සමූහයාම එක ක්ෂණයක් තුළදී මේ අය රාග චරිත මේ අය ද්වේෂ චරිත කියලා වෙන් කළා. වෙන් කරලා ඒ ඒ චරිතයන්ට සුදුසු සුදුසුවන පරිදි නිර්මිත බුදවරු මැව්වා. මවලා නිර්මිත බුදවරු ප්‍රශ්න විමසනවා අපේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේ විමසන ප්‍රශ්න නිර්මිත බුදවරු ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඊ චරිතයන්ට සුදුසු සුදුසු පරිදි ඒ දේ කළේ ඒ දේශනා විවර වෙනකොට දේශනා හයක් දේශනා කළා සූත්‍ර හයක් අසංඛ්‍ය ගණන් සත්‍ය නිවන අවබෝධ කළා එදා දිව්‍යරු බ්‍රහ්මියෝ මහා සමය සූත්‍රයෙන් පසු කළ දේශනා හය. එතකොට මේ විදිහට චරිත දකින්නට පුළුවන් සමතෙක් සම්මා සම්බුදු කෙනෙක් කර වෙන කෙනෙක් ලෝකේ නැහැ. ඒක අස්සම සමඥානයක්. ඒ වගේම අධිමුත්තම් පජානාති සිතේ තියෙන නැඹුරු බව. සමහරු රාගයට නැඹුරු වෙලා. රාගාදිමුත්තෝ සමහරව ව්‍යාපාදයේ තරහව ඒ පැත්තටයි සිත පර වෙලා තියෙන්නේ. ව්‍යාපාදිමුත්තෝ සමහරු නැත්තම් නෙක්ඛම්ම කරුකෝ නෙක්ඛම්ම පැත්තටයි හිත බර වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දකිනවා නෙක්ඛම්ම සේවන්තේ සේවන් සංඥේව මේ අය නෛෂ්කර්ම්‍ය පාරම පුරුට පාරමිතා පුරමින් පුරමින් මේ හිතියත් රාග අධිමුත්තෝ රාගයේ පැත්තටයි හිත බර වෙලා තියෙන්නේ. කියලා දකින්නට පුළුවන්. මේ අය ව්‍යාපාදයෙන් යුතුව මේ කටයුතු කළත් නමුත් මේ අයගේ ස්වභාවයේ මෛත්‍රී පැත්තටයි බර වෙච්ච හිතක් තියෙන්නේ. නැත්තම් මේ අය රාගෙන් යුතුව බර වෙලා දැන් කටයුතු කර කර හිටියත් එයාගේ ස්වභාවයේ තියෙන නිෂ්කම්ම පැත්තටයි සිත බර වෙලා තියෙන්නේ. මේ විදිහට දකින්නට පුළුවන්. දැන් ආමතුරුරුත් හින්න නිකන් ගැන කතා කරනවා නම් මේ අය අභිධම්මා අභිධම්මා පැත්තට අදිමුත්තයි බර වෙලා. නැත්තම් මේ අය සූත්‍ර පැත්තට අදිමුත්තයි. නැත්තම් මේ අය විනය පැත්තට විනය අදිමුත්තෝ කියලා දකින්නට පුළුවන්. නැත්තම් භාවනා කරන අයත් බැලුවොත් මේ අය සමාධි අධිමුත්තෝ සමාධි පැත්තට බර වෙච්ච අය මේ විපස්සනා අධිමුත්තෝ මේ අය මේ විපස්සනා පැත්තට බර වෙච්ච අය සමාධි පැත්තෙන් කතා කළොත් එහෙම මේ අය මේ මේ අරමුණු වලට බර වෙච්ච අය මේ අය හීනාදි බුද්ධෝ මේ අය පණීතාදි බුද්ධෝ හීනා අදහස් දරන අය මේ අය ප්‍රණීත අදහස් දරන අය මේ විදිහට ලෝකේ යම් ආකාරයකින් දත යුතුනම් ගත යුතුනම් ලෝක සත්‍යෝ ඒ සෑම ආකාරයකින් දකින්නට පුළුවන් ශක්තිය සම්මා සම්බුදු කෙනෙකුට පමණයි පවතින්නේ. ඒකට තමයි අතිමුත්තික භාවය කියන්නේ. මේක ශරීරත් සාමුදුරන්වත් බලන්නට බෑ. හරියට එක් අවස්ථාවකදී ශරීරත් හාමුදුරුව එක් එක් තරුණ හාමුදුරුව කෙනෙක් මහණු වුණාට පස්සේ පිළිකුල් භාවනා දීලා ඉතින් මෙයා රාගයට බර වෙච්ච පුද්ගලයෙක් කියලා ඉතින් මාස 3ක් කරලා කරලා කිසිම ප්‍රතිඵලයක් නැහැ බුදුහාමුදුරුවෝ ගාට එක්කට ගියාට පස්සේ කිව්වා අද සරසන රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඔබ ඉන්නේ රත්තරම් නිරුම්මලක් මාලා දීලා රත්තරම් පාට මේක බලාගෙන මේ රතු පාට රතු පාට කියලා සිහිපත් කරන්න කියලා ධ්‍යාන හතරමක් දැක්වුවා ඊට පස්සේ රහත් භාවයක් ලැබුණා සවස් වෙනකොට. සරියුත් හාමුදුරන්වත් එයා දැකලා මෙයාගේ චරිත ස්වභාවයේ අනුව මෙයා රාග චරිතය කියලා හිතුවට ඒක නෙමෙයි එයාට පිළිකුල් භාවනාව නෙමෙයි සුදුසු කියලා දකින්නට පරිඋත් හඳුනන්නත් එදා බැරි වුණා. බුදු කෙනෙකුට එහෙම නෙවෙයි සියල්ලම දකින්නට පුළුවන් ඒ අදිමුත්තික භාවයන්. මේක මහා පුදුම ගතියක් පුදුම නුවණක්. ආසයන් ඥානාති අංශයන් ඥානාති ත්‍රිඥාන ඥානාති අදිමුත්තං ඥානාති බබ්බා බබ්බේ ඥානාති මේ මිනිසුන්ට මේ ජීවිතේදී නිවන් යන්නට පුළුවන් මේ මිනිසුන්ට නිවන් යන්නට බෑ මේ ඇයට මේ ජීවිතේදී ධ්‍යාන ලබන්නට පුළුවන් මේ ඇයට ධ්‍යාන ලබන්නට බෑ කොච්චර උත්සාහ කළා එහෙම දකින්න ධ්‍යාන ලැබනවා නම් මෙයා මෙතන ගිහිල්ලා පළවෙනි ධ්‍යානෙන් යනවා එින් එහාට යන්නේ මෙයා දෙවෙනි ධ්‍යානෙට යනවා එින් එහාට යන්න බෑ මෙයා තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට යනවා නමුත් අරූපාවචර ධ්‍යාන වලට යන්න බෑ ඒ ආකාරයෙන් දකින්න විදර්ශනා කරන කෙනෙක් කියලා හිතනවා නම් මෙයා සෝවාන් වෙලා නවතිනවා එයින් එහාට යන්න බෑ මෙයා සකදාගාමී වෙනවා එයින් එහාට මේ ජීවිතේ යන්න බෑ මෙයා අනාගාමී වෙනවා අනාගාමී වෙනකොට ආකාර පහක් තියෙනවා මෙයා මේ தත්ත්‍ය අනාගාමී පුද්ගලයෙක් වෙන්නේ අසංකාර පරිනිබ්බාය සසංකාර පරිනිබ්බාය ආදී වශයෙන් නැත්තම් මෙයා රහත් වෙනවා මෙයාට රහත් වෙන්න බෑ රහත් වෙනවා නම් මෙයා පඤ්ඤා භාග විමුක්ත කෙනෙක් මෙයා උපතෝ භාග විමුක්ත කෙනෙක් මෙයාට මේ ජීවිතේ කවදාවත් නිවන් ලබන්නට බෑ කම්මාවරණ කෙලේශාවරණ විපාකවරණ වලින් ආවරණ වෙලා තියෙන නිසා මේ ආදී සියලු කරුණු ඒ බුදු ඇසට පේන නිසා තමයි සියලුම සත්ත්වන්ගේ නානාදිමුත්තික ඥාණයෙන් උන්වහන්සේ සමන්නාලතෝ බැවින් ආසබණ්ඨානම් පටිජානාති මුළු විශ්වයම ප්‍රත ශ්‍රේෂ්ඨස්ථානයේ ප්‍රතිඥා කරන ලබන්නේ පුණච්ච පරංසාරිපත තථාගතෝ සත්තානං ඉන්ද්‍රිය පරෝ පරියත්තං යතහ භූතං පජානාති ධම්පේශාරිපුත්ත තථාගතෝ සත්තානං ඉන්ද්‍රිය පරෝ පරියත්තං යතහ භූතං පජානාති ධම්පේශාරිපුත්ත තථාගතෝ සත්තාගත බලං හොති යම් බලං ආගම්ම තථාගතෝ ආශ්‍රබන්තහනම් පටිජානාති පරිස්සස්සෝ සීනාදන් නදති බ්‍රහ්මචක්කම් පවත්තේති මේ සත්‍යංගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වરૂපය පැහැදිලිව උන්වහන්සේට දකින්නට පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා වැනි ධර්ම. බුදුරජාණන් වහන්සේ දකින මේ සත්‍යෝ අල්ප රජක්, මහ රජක්, ඒතිකින්දී, මුදින්දී, ස්වාකාරයේ, ද්වාකාරයේ ආදී වශයෙන් ලෝකේ ඕනම සත්‍යයක් දැහැ බැලුව ගමන් උන්වහන්සේට පේනවා මේ පුද්ගලයා මහා රජා කෙලෙස් වලින් බර වෙච්ච පුද්ගලයා අතිශයින් කෙලෙස් තියෙන පුද්ගලයා නැත්තම් මෙයා අල්ප රජස්කෙත් ඊටාම් සුළු කෙලෙස් ප්‍රමාණයක් පමණයි ඒතර ප්‍රබල විදියට ඝන බහුල විදියට නැහැ එහෙම දකිනවා තිකින්ද්‍රියේ මුතින්ද්‍රියේ මේ ආගේ ශ්‍රද්ධා වීර්ය සතිය සමාධි ප්‍රඥා වැනි ඉතාම තියුණු වශයෙන් තියෙන විවිධ දක්නා ආකාරයෙන් ප්‍රඥා දෙනවා සතිය 100%ම පිළිලා තියෙන සමාධිය ගලගයි බවාගේ තියෙන ආදී ආකාරයෙන් වීර්ය ගල් පර්වතයක් උනත් කඩාගෙන යන ආකාරයෙන් මොහුගේ සිත තුළ වීර්යය තියෙනවා ආදී වශයෙන් දකින්නට පුළුවන්. සමහර කෙනෙකුගේ වීර්යය වැඩෙනවය මේක ප්‍රමාණවත් නැතේ සතිය මේ ඇගේ නැතේ සමාධිය මෙච්චරේ වැඩිලා තියෙන ප්‍රඥාව මෙච්චරේ වැඩිලා තියෙන කියලා ඒවා දකිනවා. මේවා ඇති මේවා දියුණු කරන කෙනෙකුටවත් තමාගේ සිත තුළ ශ්‍රද්ධාව කොච්චර දියුණු වෙලා තියෙනවද ප්‍රඥා, වීර්ය, සතිය, සමාධි වැනි අංග කොයිතරම් මට්ටමකට කොයිතරම් ප්‍රමාණයකින් දිනු වෙනවද කියලා තියෙනවද කියන එක දකින්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේට ඒක පැහැදිලිව දකින්නට පුළුවන්කම තිබෙනවා. මේකත් අසාධාරණ ඥානයක්. සම්මා සම්බුදු කෙනෙකුට පමණක් පිළිදෙන අසද්දාතන ඥානෙන් එකක්. මේක දස තථාගත බල ඥානෙන් එකක්. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ උත්තම ස්ථානයේ ප්‍රතිඥා කරන්නේ. පුණ්‍යච පරං සාරිපුත්ත තථාගතෝ ඥාන විමෝක සමාධි සමාපත්තේ නම් බෝධ සංකලේශම් බෝධානම් පුට්ඨාන යථා භූතම් පජානාතේ යම් පිස්සාරිපුත තථාගතෝ ඥාන විමෝක සමාධි සමාපත්තේ නම් සංකලේශම් බෝධානම් පුට්ඨාන යථා භූතම් පජානාතේ ධම් පිස්සාරිපුත තථාගතස්ස තථාගත බලං හොතේ ධම් බලං ආගම්ම තථාගතෝ ආසපණ්ඨානම් පරිජානාතේ පරිස්සාස සීනාදන් නන්දතේ බ්‍රහ්මචක්කම් පවත්තේති ඥාන විමෝක්ෂ සමාපත්තිය පිළිබඳව ඒවා කිලිටි වෙන්නේ මෙහෙමය සංකලිට්ඨං. පිරිසිදු භාවයට පත් කරගන්නේ මෙහෙමය උත්හාණං. ඒ ඒ ඒ දේවල් වලින් නැගිටින්නේ මෙහෙමය කියලා දකින්නට පුළුවන් නුවණ. ඒකයි ඒකෙන් ප්‍රකාශ කරන්නේ. එතකොට ධ්‍යාන කිව්වහම රූපාවචර ධ්‍යාන තියෙනවා අරූපාවචර ධ්‍යාන තියෙනවා රූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි අරූපාවචර වශයෙන් කතා කරනවා ආකාසානං ඡායතන විඥානං ඡායතන අපින්චඤ්ඤාත නිවිසඤ්ඤානාසඤ්ඤායතන ආදී ධ්‍යාන. විමෝක්ක කියවනම් අට විමෝක්ක කියලා විමෝක්ෂ අටක් තියෙනවා රූපී රූපානිපස්සති ආදී වශයෙන් දැක්කන ඒවා විස්තර කරනවා නම් ගැඹුරු කරුණු. නැත්නම් අනිමිත්ත විමෝක්ෂ අප්පණීත විමෝක්ෂ ශුන්‍යත විමෝක්ෂ වැනි විමෝක්ෂ ධර්මයන් තියෙනවා. ඥාන විමෝක්ෂ සමාපatti. සෝවාන් ඵල සමාපatti තියෙනවා, සකදාගාමී ඵල සමාපatti තියෙනවා, අනාගාමී ඵල සමාපatti තියෙනවා, අරහත් ඵල සමාපatti තියෙනවා, නිරෝධ සමාපatti තියෙනවා, ධ්‍යාන සමාපatti තියෙනවා, රූපාවචර ධ්‍යාන සමාපatti තියෙනවා, අරූපාවචර ධ්‍යාන සමාපatti තියෙනවා. අනිමිත්ත ඒ වගේම අපනිත ශුන්්‍යත වැනි සමාපatti දෙනවා මේ සියලුම සමාපත්තීන් සියල්ලටම බුදුරජාණන් වහන්සේට එක ක්ෂණයකදී සමවදින්නට පුළුවන් ඊට අමතරව ලෝකේ සත්‍යය තුළ මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව දකින්නට පුළුවන්. මේ ධ්‍යාන විමෝක්ෂ සමාපatti වැනි දේවල් කිලිටිවන්නේ මෙහෙමයි ඒ කිලිටි භාවයට පත්න ඒවා නැති කරගන්නේ පිරිසුදු භාවයට පත් කරගන්නේ මෙලෙසිනුයි කියලා දකින්නට පුළුවන්. මේ වැයෙන් නැගිටින්නේ කොහොමද දකින් කියලා දකින්නට පුළුවන්. උන්වහන්සේව ධ්‍යාන සංගුත්තේ කියලා සංගුතනිකාය සූත්‍ර කාව්‍යය තියෙන එක එක පුද්ගලයෝ ධ්‍යාන වලට සමවදින විට ඒ පුද්ගලයන්ගේ ස්වરૂපයන් විස්තර කරන දේශනාවකදී සමහරු සමාපatti කුසලයි සමහරු උත්තාන කුසලයි ආදී වශයෙන් දකිනවා. සමහරුන්ට සමාපත්තියට සමවදින්න පුළුවන්, සමහරුන්ට නැගිටින්න පුළුවන්, සමහරුන්ට සමාපත්තියට නැගිටිද්දී નિયમિત වේලාවට නැගිටින්නට බෑ, සමහරුන්ට ධානාංග ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන්, සමහරුන්ට ධාන ඉක්මවා ඉක්මවා යන්නට බෑ. ඒවට කුසල භාවයක් නෑ. මේ විදිහට හැම ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේට මේක දකින්නට පුළුවන් වෙන කෙනෙකුට ඔය ආකාරයෙන් 100%ක්ම දකින්නට කිසිසේත් නැහැ කියලා මට නෑ. මේකත් එක්තරා තථාගත බල ඥානයක්. තව තියෙනවා තථාගත බල ඥාන තුනක් දැන් අපි හතක් කියේ. මොනවද ඒ හත? පළවෙනි එක තහනාඨහන ඥානෙ. දෙවෙනි එක කම්මඵල අතීතනාගත වර්තමාන වශයෙන් තියෙන කම්මඵල වල හේතුඵල ආදී වශයෙන් දකින විපාක ආදී වශයෙන් දකිනා නුවණ දෙකක් මතක තියාගන්න පහසු වෙන විදිහට මම මේ කියන්නේ. ඊළඟ එක ශබ්බත් ගාමිනී ප්‍රතිපදාව විවිධ තැන්වලට යන ආකාරයේ ප්‍රතිපදාවක්. අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා ආකාරයේ. දැන් සත්‍යය ගැන කතා කරනවා සත්‍යංගේ නානා දිමුත්තික භාවය දන්නා බව, ඉන්ද්‍රිය පරෝපරියත්‍ය භාවයන් දන්නා එක, ජහන විමෝක්ෂ සමාපද සමාපත්තිය ආදී පිළිබඳව තපවත්නා වූ නුවණ. අනිත් එකට කියන්නේ ත්‍රිශික්ෂා ත්‍රිවිද්‍යාව කියලා. පුනිත බලං සාරිපුත්ත අනේක විහිතම් පුබ්බේ නිවාසානුස්සතින් අනිස්සරති බුදුරජාණන් වහන්සේට අනේක ප්‍රකාරයෙන් අතීතේ අතීත කඳ පිළිබඳ නුවණ දක් අතීතයේ විශපු ආකාරයේ බව පිළිබඳ දක්නා නුවණ තියෙනවා සාමාන්‍ය කෙනෙකුට බුදුරජාණන් වහන්සේට වගේ ඒ නුවණ නැහැ පසේ බුදු කෙනෙකුට කල්ප දෙකක් පමණ කල්ප අසංඛ්‍ය දෙකක් පමණ බලන්නට පුළුවන් බව පොත්වල දක්වා තිබෙනවා අග්‍රශාවකයාට කල්ප අසංඛ්‍යයක් බලන්නට පුළුවන්ලු. ඒ වගේම මහරහතන් වහන්සේලාට ඒ කියන්නේ මහා ශාවකයන් වහන්සේලාට කල්ප ලක්ෂයක් බලන්නට පුළුවන් කියලා දැක්වෙනවා පොත්වල. එතකොට ඊට පහළ පහළ කා ප්‍රමාණයක් තමයි ඊට පහළ ආයත දකින්නට පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේට එහෙම නෙවෙයි. කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය සංඛ්‍ය ගණන් ඈත හරියි. තමන්ගේ ජීවිතේ බලන්නටත් පුළුවන් මේ ඉන්න අය ඔක්කොම දෙත බලනවා ඒක තප්පරෙන් කියන්නට පුළුවන් කල්ප අසංඛ්‍ය ගණන් ඈතට එක් අවස්ථාවකදී ආජීවකෙක් කියලා බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ ආජීව උත්තේ සමාදන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක අනුගමනය කිරීමෙන් කවුරු හරි සුගතිගාමීවයක් වෙලා තියෙනවද කියලා උන්වහන්සේ එක ඇස්පිල්ලක් ගහන්නට ප්‍රථමයෙන් කල්ප 91ක් පුරා සිටපු සියලුම ආජීවයන් දැකලා ප්‍රකාශ කරනවා එක්ම එක් ආජීවකේ පමණක් කල්ප 91කටම එකතරයයි. ඔහු මේ මේ සුගතිගාමි වුණා ඒ කර්මඵලෝව අදහපු නිසායි කියලා. හිතලා බලන්න මෙවැනි එකක් එක ශ්‍රේණියක් වලදී දකින්න කල්ප 91ක් පුරා සිටපු සත්‍ය කොහොම අවබෝධයක්ද කොහොම ඥානයක්ද බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන්නේ කියලා. උන්වහන්සේට මේ අතීතයේ අන්තාක් සත්‍ය කොටාශයන් සිටියානම් ඒ සියලුම සත්‍ය කොටාශයන්ගේ වර්තමාන වශයෙන් තියෙන සියලුම සත්‍යයන්ගේ ඒ අතීත බව දකින්නට පුළුවන් සීමා රහිතව අතීතයේ කෙලවරක් සීමාවක් නැහැ කවදද කියලා. ඒක නිසා උන්වහන්සේගේ ඥානයේ කෙලවරක් සීමාවක් නැහැ. අනාගතයත් ඒ වගේම උන්වහන්සේ දකින්න පුළුවන්. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරමු සුමේද තාපසයන් වහන්සේ අපේ බෝසත්ත්වෝ එදා නියති විවරණ ගත්තේ සාරාංශක කල්ප ලක්ෂයකට උඩදී එදා හිටපු දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සාරා සංඛ්‍ය කල්පලක්ෂයකට පස්සේ ඔබ මේ ගෞතම නමින් බුදු වෙනවය ඔබේ මව මෙයාය පියා මෙයාය අග්‍රශාවක මෙයාය මහා ශාවක මෙයාය ආදී වශයෙන් ඒ කරුණු ඒ ආකාරයෙන්ම අදත් සිදු වෙනවා කසාරා සංඛ්‍ය කල්පලක්ෂයකට පෙර මේ දකින්නේ ඊයින් පසුව දෙයක් අනාගතේ කෙලවරක් සීමාවක් කවදාවත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දැනීමේ එම නිසාම කෙලවරක් සීමාවක් නැහැ අනන්තයි. අතීතය අනන්ත තේම උන්වහන්සේගේ ඒ කුබ්බේ නිවාසාන සඥානය අනන්තයි. අනාගතය කෙලවරක් සීමාවක් නැතුව සේම උන්වහන්සේගේ අනාගතං ඥානය අනන්තයි. මෙවැනි අනන්ත ඥානයකින් යුතු බුදුජාණන් වහන්සේට මේ ලෝකේ සත්‍යයන්ගේ පෙරවිසෝකන පිළිවෙල දක්නා නුවණින් අතීත භව දකින්නට පුළුවන් මේක මහා තථාගත බල ඥානයක්. ඊළඟට උන්වහන්සේ දක්වනා කුණිත පරණසාරිසත තථාගතෝ අනේක වීතම් බුද්ධේ අනේක අන්න කුණිත පරණසාරිපුත් තථාගතව දිග්ගේන චක්ුණා විසුද්ධේන අතික්කන්ත මානුෂිකේන සත්‍යේ පස්සටි ධම්මානි උපජ්ජමානේ හීනේ පණීතේ සොන්නේ දුබ්බන්නේ යතා කම්මෝපගේ සත්‍යේ පජානාතේ මේ මත බොන්තෝ සත්තා කාදුච්චට්ඨේන සමන්නාගතත්තා වචී දුච්චට්ඨේන සමන්නාගතත්තා මනෝ දුච්චට්ඨේන සමන්නාගතත්තා අරියාණං උපවාදකා මිච්ඡාදිත්තිකා මිච්ඡාදිත්තිකම් සමාදානා කාස වේදා පරමරණ ආපායන් දුක්ගතිමින් පාසන් නිරයන් උපපන්නාදී වශයෙන් දීර්ඝ පාඨයක් හිතේනේ උන්වහන්සේට දිබ්බ චක්කු ඥානයක් තියෙනවා ඒ දිබ්බ චක්කු ඥාණයෙන් අපේ පියවිය හැට නොපෙනෙන ඕනෑම දෙයක් දකින්නට පුළුවන් අපේ තමුකෝ දැන් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයක් මේ වෙලාවේ යම් දෙයක් හිතවනම් මහා බ්‍රහ්මයන් වහන්සේට එක ක්ෂණයකදී ඒක පේනවා. මේ කවුරක් ගහ මණ්ඩලයට අයත් ලෝකයක් නෙමෙයි. අර තමා කියපු මහා ශාස්ත්‍රී ලෝක ධාතු අසංකේයයක් එහා තියෙන තත්ත්වයක් දැන් දකින්නට ඕනේ නම් උන්වහන්සේට ඒ දිබ්බ චක්කු ඥාණයෙන් පේනවා. දිනක් බුදුරජාණන් මුගලන් හාමුදුරුවෝ මේ ලෝකේ කෙලවරක් හොයන්නට කියලා යනවා. බුදුර මුගලන් හාමුදුරන්ට ඉදිශස්යෙන් අතක් නමලා දිගහරිනකොට ලෝකේ වටේ තුන් සැරයක් රවුම් ගහලා එන්න පුළුවන්. අත නමලා දිගහරින්න. ඒ තරම් වේගයකින් ඉද්දියෙන් අදින්න පුළුවන් මුගලන් මහරහතන් වහන්සේ ඒ ඉද්දියෙන් දවස් 7ක් පුරා ගියා. කොයිතරම් දුර ඈතට යන්නේ නැද්ද කියලා හිතලා බලන්න. බුදුරජාණන් වහන්සේට එක් ක්ෂණයකින් එතෙන්ද සිත යවලා මුගලන් මහරහතන් වහන්සේ ඝන කලවරකටපත් වුණාට පස්සේ බේරාගත්තා. උන්වහන්සේට ඒ දකින්න පුළුවන් ඥාණයෙන් දකින්න පුළුවන් අතීතය කෙලවරක් සීමාවක් නෑ. ඉතින් ඒක නිසා අනාගතයේ දකින්න කිසි සීමාවක් නෑ. මේ විදිහට මේ සත්‍යෝ කායිත්‍යයෙන් වචී දුක්ඛයෙන් මනෝදුක්ඛයෙන් සමන්නාර කාය වචී මනෝදුක්ඛයෙන් යුතුව අරියාණං උපවාදක ආර්යයන් උපවාද කරලා මිත්‍යා දිට්ඨිකා මිත්‍යා දිට්ඨියෙන් යුතුව මිත්‍යා දිට්ඨිකම්ම සමාදානා මිත්‍යා දිට්ඨියෙන් යුතු කර්ම කරලා කායශ වේදා පරම්මන්නා පායන් දුක්ගති මිනිපාතන් නිරයන් උපන්නා. කාය බිජිලා මරුණාට පස්සේ නිරය උපදිනවා කියලා උන්වහන්සේ දකිනවා. ඉතින් මේවා පණපොන්තෝ සත්තා මේ සත්‍යෝ නම් කායසිතේ සමන්නාගතත්තා වචීසිතේ සමන්නාගතත්තා මනෝසිතේ සමන්නාගතත්තා කායසිතේ වචීසිතේ මනෝසිතේ විතුව අරියාණං අනුපවාදක ආර්යයන් උපවාද කරන්නේ නැතුව සම්මාදිට්ඨික සම්මාදිට්ඨිකම්ම සමාදාන අසම්මාදිට්ඨියෙන් යුතුව සම්මාදිට්ඨියෙන් යුතු කර්ම කරන්නේ කාශ වේදා පරමරණා සුගති සග්ගන් ලෝකං උපන් සුගතියේ උපදිනවා කියලා උන්වහන්සේ දකිනවා. හරියට අපි හිතමු ගෙවල් රාශියක් පාරේ දෙපැත්තේ ඉන්න එක මිනිස්සෙක් ඇස් දෙක හුද්දකට පේන මිනිස්සෙක් එතන පාරේ කෙළවරක ඉඳලා බලන ඉන්නකොට එනේ එන මිනිස්සු ඒ ඒ ගෙවල් වලට යන ආකාරය දකිනවා. ඒ වාගේ බුදුරජාණන් වහන්සේ විශ්වයේ දෙස බැලුව විගසම මේ ලෝකේ යන්තා සත්‍ය සිටිනවා නම් ඒ සත්‍යෝ යන ස්ථානයේ දකිනවා. උන්වහන්සේ දැන් උපමාවක් කියනවා. ඔය සූත්‍රයේ මේ උපමාව තියෙන්නේ. අපි හිතමු අන්ධ මිනිස්සෙක් යනවා දිගටම දන්නේ කොහෙද යන්නේ කියලා. අර මෙතිය මෙහෙම කකා යනවා. ඒ ටිකක් යනකොට මහා ප්‍රපාතයක් තියෙන ප්‍රපාතයෙන් යට මහා ගිනි ජාලාවක් දැන්නේ. ගිනි අකුඩුයි ගින්දරයි. ඉතින් ඒක පුද්ගලයෙක් කියන ඔබ ඔය පාරේ යන්න දෙපා ගියොත් එහෙම මහා බිනිජාලාවක් තියෙනවා. ඔබට වැටිලා ඔබත් පිච්චේ. මේ පුද්ගලයා අහන්නේ නැතුව යනවා. අන්දයා. ගිහිල්ලා වැටලා එක ප්‍රපාතේ ලෝකාන්ත වාගේ තන කියලා හිතනවා. ගිහිල්ලා වැටෙනවා ගින්දරට. අර පුද්ගලයාට ඇස්වැති පුද්ගලයාට පේනවා ඊට පස්සේ මෙයා ගින්දරෙන් පැහි පැහි පිච්චෙන ආකාරය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ උපමාවට මම තම්මක් මම අලුත් කරලා ඉතිවි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම දකිනවා මේ පුද්ගලෝ මේ මේ කායික වාචික මානසික ක්‍රියා නිසා මේ මේ තැන්වල උපදිනවා මේ අපාය උපදිනවා කියලා පස්ව භික්ෂුන් නම් භික්ෂුන් වාචිකාට කියනවා පස්ව මම දකිනවා මේ පුද්ගලෝ අපාය උපදිනවා මේ විදිහට දුක් විඳිනවා මේ දිබ්බ චක්ුණාණයෙන් මම දකිනවා මා මේ පුද්ගලෝ මේ මේ කාය කම් වචී කර්ම ආදී දේවල් කිරීම නිසා මේ මේ දිව්‍ය ලෝක මේ මනුෂ්‍ය ප්‍රතිවල උපදිනවා කියලා මම දකිනවා කලින්ම දකිනවා ටික කාලයකට පස්සේ ඒ පුද්ගලයා මැරිලා ගිහිල්ලා ඒතනම උපදිලා සැප සම්පත් විඳින ආකාරය මාදිබ්බ චක්ඥාණයෙන් දකින්න කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. ඉතින් ඒ විදිහට උන්වහන්සේ ළඟ තියෙනා මහා දිබ්බ චක්ඛෝ ඥානයක් මේකත් ප්‍රසන්න සමයකක්. වෙන ලෝකේ සත්‍යයන්ට දිබ්බ චක්ඛු ඥානෙ උපදවා ගන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දිබ්බ චක්ඛු ඥාණයෙන් අසංකේයයෙන් එකක්වත් වෙනත් කෙනෙකුට උපදවා ගන්නට බෑ. ඒකයි අසන්න සම කිව්වේ වෙන බුදු කෙනෙකුට පමණයි සම. ඊළඟට උන්වහන්සේ ළඟ තියෙනවා පුඤ්ඤච්ච පරං සාරිපුත්ත තථාගතෝ ආසවනං කයානාසවන්න චීතෝ එමෙතෙන් පඤ්ඤාවෙන් තෙන් දිත්තේව ධම්මේ සං අභිඥා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති යම් පිස්සාරිපත තථාගතෝ ආශානං කයානා සංචේතවං මෙතෙන් පඤ්ඤාවෙන් මෙතෙන් දිත්තේ ධම්මේ සං අභිඥා සජ්ජකත්තාව උපසම්පජ්ජ වේරති අයම් පේ ඉදම් පිස්සාරිපත තථාගතස තථාගත බලං හොතේ ගම්බලං ආගම්මේ තථාගතෝ වාසබන්තහන පටිජානාතේ පරිස්සාසෝසී අනාදන් නදතේ බ්‍රහ්මචක්ඛම් පවත්තේති සාරිපුත්‍ර මට පුළුවන් ආශ්‍රයංශේ කරලා නාශ්‍ර භාවයට පත් වෙලා සිටි නිසා චීතෝ විමුක්තියෙන් පඤ්ඤාවෙන් මෙතෙන් සිත්තේ ධම්මේසං අභිඥා සත්‍යකත්වා උපසම්පජේ මේ ජීවිතයේදීම ජීතෝ විමුක්තියට පැමිණ වාසය කරන්නට පුළුවන් ප්‍රඥා විමුක්තියට පැමිණ වාසය කරන්නට පුළුවන් මේක මේ ඇයිට කියවට සමහරට තේරෙන්නේ මේ ධර්ම කරුණු ධර්ම දේශනා සම්පූර්ණ වීම සඳහා පමණක් ඉතා සුදුවෙන් ඒ ගැන කරුණක් දෙකක් මේ කියන්නේ. චේතෝ විමුක්තිය කියන්නේ සිත සම්පූර්ණයෙන්ම නිදහස් වීම. තමන්ගේ පංචස්කන්ධ ලෝකේ යම් කිසි කෙනෙක් අල්ලාගෙන ඉන්නවනම් ඒක සම්පූර්ණයෙන් අතහරිනවා. එක බිඳුවක්වත් ක්ලේශ අණු මාත්‍රයක්වත් ඇල්ලීමක් ගෑවීමක් නැතුව බාහිර ලෝකේ යන්තා පංචස්කන්ධ ලෝක පණ ඇති සත්ව කොටාගෙන සිදෙනවා නම් ඒ ඔක්කොම අතහරිනවා එක බිඳුවක්වත් ගෑවිලාවක් නැතුව ලෝකේ යන්තා සංස්කාර ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම අතහරිනවා අතීතේ යන්තා තිබුණා නම් ඒ සියල්ලම අතීතේ අතහැරියා අනාගතේ අත්‍යම ඔක්කොම දේවල් අතහැරියා බුදුරජාණන් වහන්සේ අතහැරියා ධර්මය අතහැරියා සංඝ රත්නය අතහැරියා නිවනත් අතහැරියා. සියල්ල අතහැරියට පස්සේ අතහැරීමක් තියෙනවා. අතහැරීමත් අතහැරියා. අන්න ඊට පස්සේ චේතෝ විමුක්තිය උද්ගත වෙනවා. මේක රහත්ෝ කෙනෙකුට පමණයි කරන්න පුළුවන්. සම්පූර්ණ නිසල අකුප්පා චේතෝ විමුක්තිය වශයෙන් හඳුන්වනු ලබන නැත්නම් විමෝචයන් චිත්තම් විමුක්තසිතයි කියලා කියනු ලබන தත්ත්වය මේක බොරුවට රහත් වෙච්ච කෙනෙකුට කවදාවත් අත්දකින්න පුළුවන් එකක් නෙවෙයි. පඤ්ඤා විමුක්තිය කියන එක ඊට වඩා එහා එකක් ඊට වඩා ගැඹුරු එකක්. පඤ්ඤා විමුක්තිය කියලා කියනු ලබන්නේ දැන් එවැනි තත්ත්වයට පත් වූ කෙනෙක් සිටිනවා නම් එවැනි කෙනාට තේරෙනවා තමාගේ මේ චේතෝ විමුක්තිය නැත්තම් මේ අකුප්පා චේතෝ විමුක්තිය පවතින්නේ හේතු කාරණා කීපයක් මත තමාගේ ජීවිතයේ පවතින නිසා පණ ටික පවතින නිසා තමාගේ චිත කර්මණ්‍ය වශයෙන් ඒ කියන්නේ ක්‍රියාත්මක වෙමින් පවතින නිසා ඒ වගේම කර්ම ශක්තිය මේ ලෝකේ උපන් කර්ම ශක්තිය තිබෙන නිසා මේන් එකක් හෝ නැති වී ගියා නම් එක්කෝ තමන් උපන් කර්ම ශක්තිය නිරුද්ධ වෙනවා නැත්නම් තමන් ජීවත් වෙන ජීවිතයේ ශක්තිය නැති වෙනවා නැත්නම් තමාගේ සිත ක්‍රියාත්මක වීමට නොහැකි වෙන ආකාරය සී නැති වෙනවා වගේ නැත්නම් තදින් දෙකට වැටෙනවා වගේ නැති වෙනවා එහෙම වෙනකොට ওই චේතෝ මිද්දේට තියෙන හැකියාවක් නෑ යම් හේකින් මේ කර්ම සම්පූර්ණයෙන් ප්‍රතිසන්දි ජනක කර්මයේ සම්පූර්ණයෙන්ම නිමුණා නම් නැත්තම් රූප ජීවිතින්ද්‍රිය සම්පූර්ණයෙන් ගිලිහි ගියා නම් මේ සිත මෙතනින් නිවෙනවා. මේ සිත නිවුණාට පස්සේ කිසිම උපාදානයක් ඒ සිත තුළ නැති නිසා මම කියන හැඟීම ගෑවිලාවත් නැති නිසා ලෝකේ නැවත කොතනකවත් ඉපදීමට කිසිම අපේක්ෂාවකුත් නැති නිසා සියල්ලම කෙරෙහි කලකිරිලා එපා වෙලා නිර්වාණයත් අතහැරලා තිබෙන නිසා දැන් දක්නා ලබන රහත් ඵලසිත මාර්ගසිතක් බව දන්නා නිසා ඒ මාර්ගසිත දක්නා නැත්නම් රහත් ඵල සිත අත්දකින අවස්ථාවේ පවත්නා වූ දැනීම පවා දුක්ඛ සත්‍යක් වන නිසා ඒ වගේම අර අකුප්පා චේතෝ මිත්‍යයි කියන එක මේ දුක පවත්වා ගන්න යන්නට හේතුව දුක්ඛ සමුදය සත්‍යයක් බව පැහැදිලිව දක්නා නිසා මරණයේ සාමාන්‍ය මිනිහෙක් මැරෙනවා වගේ මැරෙනවා සිත නිරුද්ධ වෙනවා කයින් නැවත තැනක ප්‍රතිසන්දියක් ගෙන දෙන්නේ කයෙන්සිත නිරුද්ධ වෙනකොට ඔහු දකින්නේ මරණයක් කියලා නෙවෙයි මේ දුකේ කෙලවරක් නැත්නම් දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍ය නිරුද්ධ වෙන්නේ යාමක් කියලා එහෙම යන්නේ කරනකොට ඔහුගේ සිතපත් වෙනා ඊටාම් සියුම් සියුම් සියුම් දැනීම් මාත්‍රයකට ඒ දැනීම් මාත්‍රයේ තියෙන එක පවා ඔහුට නැති කර ගන්නට අවශ්‍යකම තිබුණත් කවදාවත් නැති කර ගන්නට බෑ මරණයටපත් වෙනකම් එහෙම වෙනකොට ඔව් දකිනවා මේකත් අත්හරිනවා මේ සිත නිරුද්ධ වුණාට පස්සේ දැන් මං රහත් ඵල සිතක් අත්දකිනවා නම් ඒකත් නැති වෙනවා නිවනත් නැති වෙනවා කිය. සංකත අසංකත ධර්මතා දෙකම නිරුද්ධ වී යන ආකාරය ඔව් දකිනවා. සංකත අසංකත ධර්මතායන් දෙකම නිරුද්ධ වී ගියාට පස්සේ මොනම දෙයක් කෙරෙහිවත් කිසිම අපේක්ෂාවක් ගැලීමක් බැඳීමක් මොකක්වත් නැතුව යෝ තස්සා ඒව තණ්හායා ශේෂ විරාග නිරෝ දොට්ටාගෝ පටිච්චසග්ගෝ මුත්‍ති අනාලියෝ මේ තණ්හාවේ අනු මාත්‍රයක්වත් නැති ශේෂ මාත්‍රයක් අතර සම්පූර්ණයෙන්ම ගිලිහි කියලා නේද කියලා තැපෙනවා මේ ඔක්කොම තමන් සිතින් අතහැරලා තියෙන නිසා අනුපාදා කිසිම උපාදානයක් නැති බව දකිනවා මේ සියුම් දැනීම මාත්‍රය තියෙන එකත් ඒක මහා බල මේක නැති වී ගියාට පස්සේ මේ සියල්ලම නිම වෙලා නිවිලා යනවායි කියලා අවබෝධ වෙනකොට ඔය කියන ලද සංඥා විමුක්තියට සිතපත් වෙනවා. මේ මහා කියන ආකාරයක් මේ පොත්වල කියපු ආකාරය නෙමෙයි පඤ්ඤා විමුක්තිය කියන්නේ. එතකොට ඒ ආකාරයෙන් චේතෝ විමුක්තියට පඤ්ඤා විමුක්තියට පැමිණ වාසී කරන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් ඒක නිසා ආශබන් සහනම් පටිජානාති මේ ලෝකේ මාර පිරිස් දිව්‍ය පිරිස් බ්‍රහ්ම පිරිස් මනුෂ්‍ය පිරිස් අමනුෂ්‍ය පිරිස් ආදී විවිධ පිරිස් නම් මේ ලෝක සත්‍ය ඉදිරියේ උත්තම ස්ථානයේ ප්‍රතිඥා කරනවා බුදුරජාණන් වහන්සේ උත්තමස්ථානයේ ප්‍රතිඥා කිරීම ගැන කවර කතාවක්ද? අදවැනි දවසක බෝධිසත්ව කුමාරයෝ ඉපදුනාට පස්සේ දසදහසක් ශක්වල කම්පිත කරවමින් කීවේ කුමක්ද? අග්ගෝහමස්මින් ලෝකස්ස, චිත්තෝහමස්මින් ලෝකස්ස, ජිත්තෝහමස්මින් ලෝකස්ස කියලා. මම ලෝකේටම අග්‍රයි. මම ලෝකේටම ශ්‍රේෂ්ඨයි. මම ලෝකේටම ජේෂ්ඨයි කියලා එදාම උපන් බෝධිසත්ව කුමාරයා එහෙම කියවනම් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුදුහාමුදුරුව ගැන කියන්නට දෙයක් තියෙනවා. උන්වහන්සේ අනන්ත පුණ්‍ය උන්වහන්සේගේ පුණ්‍ය ශක්තියෙන් ලෝකයේ කිසි කෙනෙකුට ඒ පුණ්‍ය ශක්තිය හා සමානන්නට බෑ. අනන්ත ඥාන උන්වහන්සේගේ ඥාන ශක්තියට කිසි කෙනෙකුට සමකරන්න සමවන්නට බෑ. පිට වෙනකවත් බෑ. උන්වහන්සේගේ ගුණ අනන්ත ගුණ ශක්තියෙන් කිසි කෙනෙකුට උන්වහන්සේ ළඟට සමීප වන්නටත් බෑ. කරුණාවෙන්වත්, මෛත්‍රියෙන්වත්, මුදිතාවෙන්වත්, උපේක්ෂා කවර ගුණයකින්වත් උන්වහන්සේ සමීපයටවත් කිට්ටු වෙන්නට බෑ. උන්වහන්සේගේ තේජසට කිසි කෙනෙකුට කිට්ටවන්නට බෑ. උන්වහන්සේගේ ඉද්ධියට සමාන ඉද්ධියක් ඇති කෙනෙක් මේ විශ්වයේම කෙනෙක් නෑ. මේ උන්වහන්සේගේ රූප ස්වභාව හා සමාන රූපයක් ඇති කෙනෙක් මේ විශ්වයේ නැහැ. උන්වහන්සේගේ අරහන් ගුණය හා සමාන ගුණයක් මේ ලෝකයේ කෙනෙකුට නැහැ කිට්ටෙන්න බෑ. සම්මා සම්බුද්ධ ගුණය, විද්‍යාචර්ණ සම්පන්න ගුණය, ඒ ගුණ වලට කිට්ටෙන්න පුළුවන් කෙනෙක් නැහැ. ශ්‍රේෂ්ඨයි. ඒ වගේමයි ශිබත ගුණේ ලෝක විදෝ ගුණේ අනුත්තරෝ පුරිස ධම්මතාර්ථී ගුණය. උන්වහන්සේගේ සීලය හා සමාන සීලයෙන් යුතු කෙනෙක් නැහැ. සමාධිය හා සමාන සමාධියෙන් යුතු කෙනෙක් නැහැ. උන්වහන්සේගේ ප්‍රඥාව විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය හා සම්බන්ධ ස්කන්ධය හා සමාන කෙනෙක් මේ ලෝකේ නැහැ. උන්වහන්සේගේ ශ්‍රද්ධා දීර්ඝමනස්ලානන්ති මේ ශාස්ත්‍රූවරයෙක් වශයෙන් ලෝක සත්‍යයට අවබෝධ අනුශාසනා කරන්න පුළුවන් ශක්තියෙන් යුතු කෙනෙක් මේ විශ්වයේ කොතනකවත් නැහැ. උන්වහන්සේගේ බුද්ධ ගුණේ ලෝක සත්‍යයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට පුළුවන් ශක්තිය ඇති කෙනෙක් මේ විශ්වයේ කොහෙවත් නැහැ. එවැනි කෙනෙක් නැහැ. ඒ වගේම උන්වහන්සේගේ භාග්‍යවත් භාවය හා සමාන භාග්‍යයක් ඇති පුද්ගලයෙක් නැහැ. මෙවැනි අශ්‍රම සම ගුණයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේ ආශබන්තානම් පටිජානාති. මේ විශ්වයේතම මම ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රතිඥා කරන එක ගැන කිසිම පුදුම වෙන්නට කරුණක් නෙවෙයි. ඒක නිසා පරිශාසු සීයනාදන් නන්දති මහා සිංහයේ කිසිම බයක් චකිතයක් නැතුව සැලෙන් එළියට ඇවිල්ලා මහා සිංහනාද පවත්නාසේ මේ දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත මාරයන් සහිත සකල ලෝකවාසී සත්‍ය ඉදිරියේ උන්වහන්සේ මහා සිංහනාද පවත්න්නේ ඒ වගේම ධම්මචක්කම් පවත්තේති කිසි කෙනෙකුට නොපිටට නොහැරිලේ හරවන්නට නැහැදිව ධම්මචක්‍රයක් උන්වහන්සේ පවත්න්නේ මෙවැනි ගුණයන්ගෙන් යුතු සම්මා සම්බුදු කෙනෙක් ඇත්ත වශයෙන්ම පහළවන්නේ ඉතාමත්ම කලාතුරකින් සම්බුද්ධ බුදු කෙනෙක් ලෝකේ පහළවන්නේ ඉතාම කලාතුරකින් කල්පාසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් තමයි හිට කිසිම බුදු කෙනෙක් ලෝකේ නැතුව බුද්ධ ශූන්‍ය කල්ප තියෙනවා බුදු කෙනෙකුගේ පහළ වීම සුඛෝ බුද්ධානං උප්පාදෝ බුදු කෙනෙකුගේ පහළ වීම සුඛයක් දුර්ලභෝ බුද්ධ උප්පාදෝ ලෝකස්මින් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන එක ඉතාම දුර්ලභ කාරණාවක් ඒකයි ස්ත්‍රියෙකුට වාගේ බුදු කෙනෙකු වෙන්න එහෙම බැරි මොකද බුදු කෙනෙක් වෙන්නට කරන්නට ඕන පාරමී ශක්තියෙන් පූර්ණය කරන්නට හැකියාවක් ස්ත්‍රියෙකුට කවදාවත් නැහැ. එවැනි බුදු කෙනෙකුගේ බුදු ගුණ තමයි මේ අය මේ සිහිපත් කළේ. ඒ බුදුරජාණන් වහන්සේට මේ සිතින්ම নমස්කාර කරන්න නමෝ තේ පුරිසාජන්න නමෝ තේ පුරිසුත්තම නමෝ තේ පුරිසාතුල්‍ය නමෝ තේ පුරිසාසභ පුරුෂාජඤ්ඤෝ සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. නමෝ තේ පුරුෂාජඤ්ඤ නමෝ තේ පුරුෂාසබ්බ පුරුෂාසබ්බව මහා සම්මා සම්බුද්ධ රත්නේට මාගේ নমස්කාරය වේවා. නමෝ තේ පුරුෂාතුල්‍ය අසම්ම සමවෝ සම්මා සම්බුද්ධ රත්නේට මාගේ নমස්කාරය වේවා. නමෝ තේ පුරිසා ජඤ්ඤේ නමෝ තේ පුරිසුත්තමේ නමෝ තේ පුරිසා තුල්ලේ නමෝ තේ පුරිසා සබ්බ පුරිසා සබ්බෝ සම්මා සම්බුද්ධ රත්නේත මාංගේ নমස්කාරය වේවා ඒ බුදුරජාණන් වහන්සේ එසේ මෙසේ උත්තමෙක් නෙවෙයි මුළු ලෝකේම මුළු විශ්වයේම ශ්‍රේෂ්ඨ උත්තමෙක් උන්වහන්සේ ගැන මේ ආකාරයෙන් කරුණු දැනගන්නා විට මේ අයගේ සිත තුළ ශ්‍රද්ධාවක් දැනුණා බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී පෙන්වනවා මා කෙරෙහි ශ්‍රද්ධා අනුමාත්‍යයක්වත් යම් කෙනෙක් ඇති කරගත්තොත් විශාල පුණ්‍ය ශක්තියක් ලැබෙනවා කියලා. එතකොට මේ විලාවේ ඇති වුණු ශ්‍රද්ධාවෙන් මේ ඇයට කොච්චර පුණ්‍ය ශක්තියක් ලැබෙයිද? ඒක ඉෂ්ට විපාක මේ ඇයට අත්දකින්නට පුළුවන්. මේ ශ්‍රද්ධාවෙන් නෙවෙයි නිවන් ලබන්නේ ප්‍රඥාවෙන්. ඒක නිසා මේක අපි දැන් ප්‍රඥාව පැත්තට යොමු කරලා මේ දේශනාව නිම කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි ගුණයන්ගෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ අද වැනි දවසකම තමයි පිරිනුවම් පෑවේ. යන්තම් භූතං සංකතං පලෝක ධම්මං සම්මතමා පලුච්ඡදේති නේතං ථානං විජ්ජති මම අර කියේ බුදුහාමුදුරන්ගේ තහනා තහන ඥානයක් ගැන යම් කිසි හේතයෙන් හටගත්ෝ යන්තම් බොහෝතං සංකනම් ඵලෝක ධම්මං කැඩී පිදී විනාශන යම් සංස්කාර ධර්මයක් තියෙනවනම් සංමතමා පදුජ්ජතේදී ඒක නැති වී විනාශ නොවේවා කියලා කියනවනම් එම් වෙනවා කියලා කියනවනම් නේතණ්ඨහනම් විජ්ජතේක කිසිදාක සිදුවන්නේ සම්මා සම්බුදු ආමරණ්ඩත් ඕක පොදී සම්මා සම්බුද්ධ රත්නියත් ඒකාන්ත වශයෙන්ම සංස්කාර පින්ඩයක් උන්වහන්සේගේ දසතථාගත බල ඥානත් සංස්කාර ධර්ම උන්වහන්සේගේ ෂඩ්දසාධාරණ ඥාන සංස්කාර ධර්ම උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්නාගතෝසේ දේහය සංස්කාර ධර්ම අද උන්වහන්සේගේ ශේෂ පාපනා වූ ධාතු දලදා දාංශයේ වැනි ධාතුන් වහන්සේලා සංස්කාර ධර්ම මේ සංස්කාර ධර්ම එදා බුදුරජාණන් වහන්සේ පින්වම් පයව වගේම සම්පූර්ණයෙන් නැති වෙන දේවල් එවං අනිච්ඡාකෝ ආනන්ද සංඛාරා එවං අද්වාකෝ ආනන්ද සංස්කාරා එවං අනස්සාසකාකෝ ආනන්ද සංස්කාරා අලමීව සබ්බ සංඛාරේසු නිම්මිද්දතුන් අලම් විරජ්‍යතුන් අලම් විමුක්තතුන් මේ විදිහට ආනන්ද මේ සියලුම සංස්කාරය අනිත්‍යයි බුදුහාමුදුරුවෝ අනිත්‍යයට ගියා සියලුම සංස්කාරය අනිත්‍යයි ඒ අලමේව සබ්බ සංඛාරයේ ශලින්දිත ඒක නිසා මේ අනිත්‍ය යන නිරුද්ධ වී යන මේ සංස්කාර කෙරෙහි කලකිරීමටම සුදුසුයි. අලමේව විරජ්‍යතුන් නොඇලීමටම සුදුසුයි. මේ නිසා තමන්ගේ ඇඟත් සංස්කාර ගොඩක් තමාගේ සිතත් සංස්කාර ගොඩක් මේ ඇඟත් මේ සිතත් මේ ධර්මයේ ශ්‍රවණය කරන විට පැවතු ඇඟ හා සිත නෙවෙයි දැන් පවතින ඒවා සෑම සමයක් පාසාම නැති වෙ නැති වෙ ගියා. මේ ධර්මය ශ්‍රවණය කරන විට මේ ඇගේ මේ ශබ්දේ කණේ ගැස් වැඩීම නිසා යම් තාස්සෝත විඥාන ඇති වුණා නම් ඒවා ඇති වෙච්ච ගමන්ම නැති නැති වෙ ගියා. ඒවා පිළිබඳ මනෝ විඥාන දැනීම් පහළ වුණා නම් ඒ සියල්ලමත් නැති නැති වෙ ගියා. ඒ ඒ ශබ්ද පිළිබඳ යම් යම් සංඥා ශබ්ද සංඥායේ තේරුම් ගැනීම ආදී දේවල් ඇති වුණා නම් ඒවත් නැති වෙ නැති වෙ ගියා. ඒ වගේම ඒ ධර්මයේ ශ්‍රවණය කරගෙන තමාගේ චිත තුළ උපේක්ෂා වේදනාවක් හෝ නිරාමිස සුඛ වේදනාවක් හෝ ජනිත වුණා නම් ඒකත් නැති වෙ ගියා. ඒ ධර්මයේ ශ්‍රවණය කරන විට යම් ශ්‍රද්ධාවක් ජනිත වුණා නම් ප්‍රඥාවක් ජනිත වුණා නම් ශ්‍රද්ධා ප්‍රඥා ආදී සියලුම চৈতසික ධර්ම සංස්කාර ධර්ම නැති වී ගියා. මේ විදිහට තමන්ගේ නාමස්කන්ධය සෑම මොහොතක් පාසාම ඇති වී ඇති නැති නැති ගියා. මේ මුළු කාල පරිච්ඡේදේ පුරාම ඒ වගේම තමාගේ රූපස්කන්ධයත් දැලසින්ම නැති නැති ගියා. මේක ඉස්සරත් මෙහෙමමයි සිදුවන්නේ. දැනුත් මෙහෙමයි සිදුවන්නේ. මතුවටත් මෙහෙමමයි සිදුවන්නේ. තමන්ගේ වගේමයි අනුන්ගේ මේ සංස්කාර ධර්ම ඔක්කොම අනිත්‍යයට ගිහිල්ලා නිරුද්ධ වෙයි ගියාට පස්ව මම කියන්නට මගේ කියන්නට දෙයක් නෑ ඔක්කොම අනාත්මයි. එතකොට අපි බුදුරජාණන් වහන්සේ තනාන්න ධර්මයක් නිර්වාණ ධාතුවක් තනාන්න ධර්මයක් තමනුත් අනාත්ම ධර්මයක් මුළු ලෝකයේ තියෙන සියලුම සංස්කාර ධර්ම අනාත්මයි. සබ්බේ ධම්මා අනාත්මයි. මේවා නිරුද්ධ වී ගියාට පසුව නැති වී ගියාට පසුව මම මගේ කියලා ගන්නට කිසි දෙයක් නැහැ. ඒ නිසා මේ ශීලෝම සංස්කාර ධර්ම අනාත්ම වශයෙන් දැන් තේරුම් ගත යුතුයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ පින්වම් පෑ වාසයේම අපි ඒකාන්ත වශයෙන්ම මරණයටපත් වෙනවා. ඒ මරණයෙන් ගැලවීමට කිසිවෙක් සමත් වන්නේ නැහැ. මරණයට පත්වන විට මේ සියල්ලම මේ ඇයට අනිවාර්යයෙන්ම අත්හරින්නට වෙනවා. තමන්ගේ රූපය කොයි தත්යේ හිතියත් අතහරින්නට වෙනවා. තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ නෑදෑයෝ හිත මිත්‍රයෝ ඔක්කොම අතහරින්නට වෙනවා. ගෙවල් දොරවල් යම්තා දේවල් තියෙනවා ඔක්කොම අතහරින්නට වෙනවා. ඒ හැර වෙන විකල්පයක් නෑ. බුදුරජාණන් වහන්සේ පින්නම් පානා විට උන්වහන්සේ පින්නම් පෑවා ඉතුරුනේ දහස් මාත්‍ර අර ඇටකටු ටික දහස් වශයෙන් අපි සැලකන ඒ ඇටකටු ටික පමණයි අනිත් එක්ක කොහොම නැති වෙයි ගියා. ඒ ඇටකටු ඒ දහතුත් පවා තව අවුරුදු 2500කට පසුව පමණ ওই පොත්පත්වල දක්වනවා එක තැනකට ඒක රාශී වෙලා සම්පූර්ණයෙන්ම අඩියට කපුරු දාපු තැන අලුත් නැතුව යන වාසේ සම්පූර්ණයෙන්ම නැත්තටම නැති යනවා කියලා බුද්ධ ශාසනය අන්තර්ධාන වෙන බව. ඒ නිසා බුද්ධ ශාසනය පවා නැති යනවා. මේ ශාමයේ කල්පනා කරන්න ඕනේ බුදු කෙනෙකුගේ පහළ වීම දුර්ලභයි බුද්ධ ශාසනයක ඇති ඇති ලැබෙන එක ඉතාම දුර්ලභයි. manussත්නාම් භාගයක් ලැබෙන එක දුර්ලභයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන එක දුර්ලභයි. තමන්ගේ ක්ෂණ සම්පත්තිය භාවනා ආදී කරන්න පුළුවන් ශක්තිය තිබෙන එක ඉතාම දුර්ලභයි. එම නිසා මේ දුර්ලභ කාරණාවලින් මේ උපරිම ප්‍රයෝජනෙ ගන්නට ඕන. අද දින බුදුරජාණන් වහන්සේගේ යම් කිසි පූජාවක් පවත්වනවා නම් ඒ පූජාව පැවැත්විය යුත්තේ උන්වහන්සේ ලෝකයට පහළ වුණේ ලෝකයට පාරමිතා ලෝකයට පහළ වීම සඳහා පාරමිතා පූර්ණේ කළේ ඔය ආමිෂ පෝජා ලබා ගැනීම සඳහා නෙවෙයි. අන් අය නිවිදුවේ තමන් ළඟ තිබුණු නිවන තමන් ළඟ ඒ මොහොතේම අත්දකින්නට පුළුවන් වූ රහත් භාවය අතහැරලා මහා දුෂ්කරෝ මේ සංසාරයේ බැලලා සාරාංශ කල්පලක්ෂ පුරා ඇස්සිස්මස් දී දන් දෙමින් අනන්ත ප්‍රමාණ දස පාරමිතා දස උපපාරමිතා දස පරමාර්ථ පාරමිතා පූර්ණේ කළේ ලෝක සත්‍යා ක්‍රේ මහා කරුණාවෙන් මම බුදු වෙලා ලෝක සත්‍යයට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අය මම මිදිලා ලෝක සත්‍යයට මුත්තෝහම් මුත්තේ ස්වාමී ආදී වශයෙන් මිදිලා ලෝක සත්‍යව මුදවන අය මේ මම සංසාර සාගරයෙන් ඈතර වෙලා ලෝක සත්‍යව සංසාරයෙන් එපාගරෙන් ඈතර කරනවායි කියන අදහසින් උන්වහන්සේ කටයුතු කළේ ඒ පාරමී පූර්ණේ කළේ ඊට පස්සේ බුදු වෙලා අවුරුදු 45ක් පුරාම කළේ ඒ අදහසින් ඒක නිසා උන්වහන්සේට යම් කිසි පූජාවක් සත්කාරයක් කරනවා නම් ඒ ප්‍රතිපatti මාලාවන් මේ අය අනුගමනය කරනවා නම් ඒක තමයි බුදුචානන් වහන්සේට කරනු ලබන ශ්‍රේෂ්ඨතම ඉහළම පූජාව. එම නිසා මේ අය දවස පුරාම පුළුවන් තරම් දුරට සතියෙන් යුතුව වැඩ කටයුතු කරමින් කතා බහ ආදී කරන්නේ නැතුව පුළුවන් තරම් තමන්ගේ හැකි පමණින් හරි භාවනා කරන්න සමත හෝ විදර්ශනා ඒ භාවනා කිරීම බුදුරජාණන් වහන්සේට කරන ලබන ප්‍රතිපත්ති පූජාවක් වුණා නිසකලසකින්ම. එසේ කටයුතු කිරීමෙනුත් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල සත්‍යයනුත් ඒ වගේම මේ අය වෙනත් ආකාරයෙන් කරන සියලුම කුසල සත්‍යයන්ගේ බලයෙන් මේ ඇයටත් අතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන සංසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිංසනය කරමින් මේ දේශනාව අප දැන්වීම කරනවා. අපි ඔක්කොම දෙවියන්ට පින්දෙමු දෙවියන් පින්දීම සඳහා ආකාශත්හාති කියන පාඩේ කියමු ආකාශත්හාති පුම්මට්ඨා දේවානාංගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්හාති පුම්මට්ඨා දේවානාංගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්හාති පුම්මට්ඨා දේවානාංගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තව කාට හරි පින්දෙන්න තියෙනවා හරි එහෙනම් ප්‍රාර්ථනා කරමි මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ ශීලෝ මුක්සල සත්‍ය මේට නිවනිසන සීමෙතම වාසනාව සත්‍ය උද්දා වේවා බිහිවදන ශීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුමන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමින්ජතු සුපත්තේ වානුසල දේවා